ඒක කියන්නේ විරි ආරම්භ විරි ආරම්භතා කියලා. ඉතින් ඒක නැති නැත්නම් විරි නැතිකම කියන්නේ කුසීතකම කියලා. ඉතින් ඒ නිසා අපි වැඩක් කරනකොට ව්‍යාපාරයක් වුණත් කොච්චරක් අපි එයි යෙදී පැදී සැදී පැහැදී නියලී ඉන්නවද කොච්චරක් අප කර ඇරලා එහෙම නැත්නම් දුර නික්ෂේප කරලා කුසීත වෙනවද කියන එක මත ව්‍යාපාරේ සාර්ථකත්වය තීන්දුව වෙනවා. මේ ਸਰවචන්නාංශකෙත් මේ අපි මේ නිවන් දකින්න වැඩි නැත්නම් මේ නිද්දස කියන නමට ගැලපෙන්න කටයුතු කරනකොට ਸਰවඥාසේ ක්‍රම වේදය රාශියක් පෙළ ගැස්සලා පෙන්වනවා. ඒවට අපි බෝධිපාක්ෂික ධර්ම කියලා කියනවා. ඒ බෝධිපාක්ෂික ධර්ම 37ක් සඳහන් වෙන තැන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා සඳහන් වෙනවා. ඒ ගොඩක් වෙලාට සරුවචනාංශගේ 45ස් බුද්ධ කෘත්‍ය කරන පසු කාලයේ මේ මේ ආයුධ උපකරණ ටික සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නැවත නැවත සාකච්ඡා කරන්න පටන් ගත්තා. ඒ ධම්මචක්කපවත්තන සූත්‍රයේ මුල් කාලේ හුඟාක් වෙලාවට දේශනා කළ තිබුණේ දර්ශනෙට දාර්ශනික කරුණු. පහු වෙනකොට අවුරුදු 45ක් සෙනගත් එක්ක වැඩ කරලා ඒකට අවශ්‍ය කරන උපකරණ ආයුධ කට්ටල කතා කරන්න පටන් ගත්තා. මේක හොඳටම පැහැදිලි පරිණිරවාණ සූත්‍රයට යනකොට. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල වැඩියෙන්ම සඳහන් වෙන චෛතසිකය තමයි වීරිය. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල නව පොලක වීරිය සඳහන් වෙනවා. වීරියට පස්සේ අපි නිද්දස වස්තුල සඳහන් වෙන්නේ සතිනේ පක්ක භාවේ නැත්තම් සතිය ඒක අටපොලක සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා තමන් මේ ගමන ඉස්සරහට යනකොට තමන්ට තේරෙන්න ඕනේ සතෙක් හැවහලනවා වගේ ඒ තමන්ගේ පිටපොත් අහලා අහලා හලාහලා හලාහලා ඉදිරියට යන්න ඕනේ. කොතනක හෝ කුසීත වුණොත් ආය මුලට එන්න වෙනවා. ආය මුල ඉඳලා යනවා. ඉතින් මේ ගිහි ජීවිතයේදී මේ පෘථග්ජන ජීවිතයේදී අපි මගක් දුරට ගිහිල්ලා ආයෙත් කතියරලා ආය මුලට එනවා. ඊට පස්සේ ආයෙ පටන් ගන්නවා. ආයෙ යනවා. ඉතින් ඒ නිසා ගත්ත දේ දුර නික්ෂේප නොකර අපි කියන්නේ කරාරින් නැතුව දිගට ගෙනියනවා කියන එකට විරිය ආරම්භය තමයි මෙතන නිද්දස වස්තුවක්. එන්න නැත්තම් මෙතන ඉන්න කවුරක්වත් එහෙම වීර්ය ආරම්භ නොකරන අය නෙවෙයි මේ. ආරම්භලා තියෙන නමුත් තැනකදී බහා තබනවා. තහා තබලා ආයෙ ටිකක් විවේක ගන්න. ආයෙ වටපිට බල බල ඉන්නවා. ඊට පස්සේ ආයෙ පටන් ගන්න කරනකොට ඒක මතක නැති වෙනවා අර තිබුණු ගැම්ම ඇත්තේ නෑ ආය මුලට යන්න වෙනවා. නිසා වෙලාවක එනවා ගැම්මක් මේ ඇති මේ මේ නටනට හිටිය ඇති කර ඇරි ඇති ගත් එක ගෙනියන්න ඕනේ කෙලවරටම කියලා. අන්න එතකොට මේ වගේ වැඩකට ගන්න ආරම්භයට ගන්න පටන් ගන්නකට ගන්න විරි ආරම්භය ඒක ඉතින් බොහොම බරපතල දෙයක්. යුද බිමේ ලේ දැකලා හතුර විනාශ කරන්න ගන්න ශක්තියක් එතන තියෙනවා. යුද පුහුණුවේ හම්බෙන්නේ නැහැ ඒක. යුද බිමට ගියාට පස්සේ අතප්පයක් කඩාගෙන ලේ දැකලා එක්ක බයේ මැරෙනවා. එහෙම නැත්නම් කාගෙන යනවා. අන්න එවැනි වීරියක් තමයි මෙතන නිද්දස වස්තු වලද පෙන්වන්නේ විරිය ආරම්භතා. ඒ නිසා ඒකේ අනිත් පැත්ත කුසීතකම කියලා තේරුමයි. කුසීතකම තමයි මෙතෙක් කරගෙන ගිය වැඩට තමන්ම කරන නින්දාවක්. ආරක නිසා මේක නිසා ලෙඩ වෙච්ච නිසා සීතල වෙච්ච නිසා බඩගිනි වෙච්ච නිසා හිත නරක වෙච්ච නිසා භාවනා ගැටච්ච නිසා කියලා කොතනක හෝ බහා තැබුවොත් ඒක අර මෙතෙක් කුස්සගෙන ගියේ බර බිම තිබ්බට පස්සේ ආයෙ උස්ස ගන්න බෑ. ආයෙ තව කවුරු හරි ඕනේ උස්ස ගන්න. ඉතින් ඒක නිසා අර ගත්ත එක දිගට ගෙනියන්න එසේ මෙසේ වීර්යයක් නෙවෙයි ඕන කරන්න. ඒ නිසා Tamanටම Taman ගරු කරන්න ඕනේ. මම මේ පුංචි වැඩක් නෙවෙයි කරන්නේ. ගත්ත බර බිම තිබ්බොත් ආයෙ උස්සන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ගත්ත එක අරගෙන යන්න කියලා ආරම්භයේදී ලැබෙන්නේ නැහැ. ඇත්තටම ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ දුක් වෙන්න නරකයි. කනගාටු වෙන්න නරකයි. මොකද විරිය ආරම්භ කතා කරනකොට මොනම දෙයකට පශ්චාත්තාප වෙලා බෑ. ගත් එක ගත්ත ගියා. ඉතින් ඒ සම්බන්ධයෙන් මේ ਸਰවඥාන්සේ පෙන්නන මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල පටන් ගන්න සතර සතිපට්ඨානේ ඊට පස්සේ සතර ඉර්තිපාද සතර සම්‍යක් ප්‍රදන් වීරිය කියලා හතරක් පෙන්නනවා වීරිය කළ හැකි වීරිය කළ යුතුය සම්‍යක් ප්‍රධාන වීරිය හතරක්. ඊට පස්සේ වීරි ඉන්ද්‍රිය, වීරිය බලය, වීරිය බොජ්ජංගේ, වීරිය සම ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගේ. මේ විදිහට වීරිය මීමන්සාවලක් තියෙනවා. වීරිය irdipaade වගේ irdipaadekටත් එනවා. එතකොට irdipaadekයි සම්‍යප්පදාන හතරයි ඉන්ද්‍රිය බල බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ග කියන හතරයි නාම පොලක සඳහන්. ඉතින් මේක බටහිරේ බුද්ධ ආගමේ මේක නැතුව බැරිද කියලා අහනවා. නිකන් quick enlightenment. ඉඳපු ගමන් නිවන් දකින්න ක්‍රමයක් ඒගොල්ලෝ හදන්න හදනවා මේ වීඩිය නොකර. ඉතින් ඒක සාසනයට කරන නින්දාවකටත් වඩා තමම මේක අව탁සිරු කර ගැනීමක් වෙනවා. ඒකට එimhe අව탁සිරුවපත් නොකර අපි මේ කරන වැඩි මේ විදිහට ධෛර්යයකින් මේ නම්බුවකින් මේ තෙදක් ඇතුව යන්න සංස්කෘතික බලපෑම අපේ පසුවීම කොච්චර බලපානවද කියලා කියන්න බෑ. අපි අනේකුත් බාහිර පට බටහිර රටක ගිහිල්ලා බැලුවොත් මිනිස්සු ආර්ථික දේශපාලන සමාජික දේවල් සඳහා පුදුම කැපකිරීමක් කැප කරනවා. නමුත් මේ ධාර්මික දේවල් වලට එනකොට ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ නැහැ. මේ නිද්දස වස්තුවක් වශයෙන් එහෙම නැත්නම් නෛර්යානික දෙයක් වශයෙන් එහෙම නැත්නම් මේ ආධ්‍යාත්මික දෙයක් වශයෙන් මේවා කරන එක ඒගොල්ලන්ට පේන්නේ গুপ্ত ධර්ම වෙදියට. එහෙම නැත්නම් ගූඪ ධර්ම මේ ඇදහිල්ලෙන් කරන දේවල් අපි උවට ලෑස්ති නැහැ. අපි කරන්නේ තර්කයට ගැලපෙන දේවල් විතරයි කියලා බොහෝ කරුණු හොයනවා මේ වීර්ය නොකර ඉබේ යන්න. ඒක මෙහෙත් නැත්තේ නෑ. අවශ්‍ය කරෙත් නැත්නම් ඔක්කොම හිතනවා මෛත්‍රී බුදුහාමරෝ දැකලා එකම ධර්ම මණ්ඩපේදී දේශනා කරන ධර්මය හල සාදු කියලා නිවන් යන්නත් සෑහෙන පිටසක් ඉන්නවා මේ. ඒගොල්ලෝ හිතනවා මේ දන් දීලා මේ වීර්යයේ දාන කුසලයෙන් මේක පුරව ගන්න පුළුවන් වෙයි කියලා. සීල කුසලයෙන් පුරව ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒගොල්ලෝ එක එකරන් නියව ගනිමින් নানা ආකාර පිංකම් කරනවා. ඒව නරක නිසා නෙවෙයි. නමුත් එකකින්වත් මේ කියන පිරියාරම්භය වෙන්නේ නැහැ. එව්වට ගන්න වීරිය දානයක් සංවිධානය කරන්න නැත්නම් මේ වගේ වැඩමුළුවක් සංවිධානය පොඩි නෑ. ඒක කවදාකවත් පුංචි කරන සලකන්න නරකයි. ඒකෙන් තමයි අපි ඉගෙන ගන්න මේ වැඩේ. ඉගෙන ගත්තට පස්සේ තමන්ගේ අවබෝධය පිණිස ගන්න වීරියේදී මේ හැම දෙයක්ම උදව් වෙනවා. නමුත් ඒක මේ වගේ කුසලතා දිනු කරලා අර තමන්ගේ වැඩේට පසුබාලා අපි නිදාසර දෙන කරුණු ඔක්කොම බුබ්බඩයි කම්මැලි බත්බූසයි ඒ එකකින්වත් කවුරුත් රැවටෙන්නේ නැහැ තමයි තමයි රැවටෙන්නේ. ඉතින් ඒ නිසා මේ විරිය ආරම්භ පටන් අරගන්න එහෙම නැත්නම් මේ කුසීතකම නැතිකරන්න මේ ශාසනයේ සරුවචන් වහන්සේ මේ සක්මන් භාවනා අඳුල්ලා දීලා තියෙනවා. මේ සක්මන් භාවනාව කිසිම තැනක නැහැ. මේ සක්මන කරනකොට සරුවචනන්සේ ආනිසංස වශයෙන් පෙන්නනවා පංචමේ වික්කවේ චංකමානිසංසා කියලා ආනිසංස සූත්‍රයේ සක්මන පිළිබඳ ආනිසංස සූත්‍රයේ අංගුත්තර නිකායේ අධධානක්කමෝ හොති පධානක්කමෝ. දිග ගමනක් යන්න එයාට අවශ්‍ය කරන ශක්තිය අපි කියනවා රටහරා දුවන්න මීටර් 100 දුවනක පුරුදු කළ බෑනේ. ඒකට ශක්තිය වැය කරන්නේ නැතුව මේ මුළු ගමනම රටහරා දුවන මැරතන් එකට පුහුණුව වෙනස්. එයාගේ ශක්තිය නාස්ති කරන්න අරකයි. එහිමිට එමිට ගිහිලා අවසාන වටේ යනකම් ඒ ශක්තිය තියාගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් බොක්සින් ගහනකොට 10 11 12 13 14 වලලු වලට එනකොට පෙන දානවා. තෙම දානවා ගහන්න බෑ. මොකද අර මුලින් නටලා වැඩි. එහෙම නැටුවොත් ඉවරයි. අන්තිමට ගියේ තමයි නොකවුට් ෂොට් එකක් දීලා අනිත් පැත්තේ කරන්න ගහන්න පුළුවන්. ඒකට ඒ ශක්තිය අරසා කරගන්න ඕනේ. එන්නේ ශක්ති සංරක්ෂණය නැත්තම් මුළු ගමනටම අවශ්‍ය ශක්ති ගානට පවත්වාගෙන යනවා කියන එක අපිට බෑ අපේ ළඟ කුලප්පුව වැඩි. ප්‍රතිඵල බලාපොරොත්තු වෙනදී මුලින් මුලින් හරියට තටමනවා. තර්ම ටික වෙලාවක ආවම මොනවාක්වත් බැරුව අතහැරලා දාලා කුසීත වෙනවා. ඒක මං හිතනවා අහක යන්නේ නැහැ පස්සේ දවසක උදව් වෙනවා. ඒ නිසා විරියාරම්භ කතා අහනකොට දැනගන්න ඕනේ මේ අද්ධාන කමෝ අද්ධානක් කමෝ කියන දීර්ඝ ගමනකට කය සූදානම් කරනවා. ප්‍රධානක් කමෝ මේ භාවනාවට කියන්නේ ප්‍රධාන කෘත්‍ය කියලා ප්‍රධාන වීරිය කියලා. ඒ වගේ අන්තිම වෙනකම් මොන බාධාවාවත් බිම දත්ත බලන්න නැතුව නැත්නම් කරාරින් නැතුව දුරනික්ෂේප නොකර ඉඳ අධහනක්කම එක ආනිසංශයක් ප්‍රධානක්කම. මෙච්චර දුරදික් ගමනක් යනකොට අපිත් එක්ක එන කට්ටිය මග අතෑරියා. එහෙනම් ඒගොල්ලන්ට අඩුපාඩුකම් වුණා වටපිට බල බල බෑ මේකේ. ගත්ත දිගට යන්න ඕනේ. ඒකට කියනවා ප්‍රධානක්කම. ඒ කියන්නේ ප්‍රධාන වීර්ය අවශ්‍ය වෙනවා. ඊගාවට අප්පාබාධෝ hoti අප්පාතංකෝ. සක්මන් කරන කෙනාට අල්බ ආබාධ අඩුයි. මානසික ආබාධත් අඩුයි. ඒ නිසා බලන්න අද වෙලා තියෙන දේ අපි කිසි විදියකට අපි හිතන්නේ පයින් ඇවිදින එක පහත් වැඩක්. දුප්පත් වැඩක්. නැතිබරිකමට වැඩක්. පුළුවන් නම් හැම වෙලාවෙම වාහනයක් පාවිච්චි කරන්න ඕන. ඉතින් රජයේ පුදුම විදියට මේකට වේදම් කරනවා. ටයර් කම්පැනි අම්මද බොලීට වැඩි වේදම් කරනවා. ඒගොල්ලෝ පාරවල් හදන්න පුදුම විදියට ආදායම් පිටම් කරනවා. මොකද ඒගොල්ලන්ට බිස්නස් එක තියෙනවා. ඒගොල්ලෝ කියනවා යන්න එපා, පයින් යන්න එපා. අම්මෝ, ඒක මා විලේජ් ජනෙට වැඩක්. එන්න අපිත් එක වාහනේ යන්න. පෙට්‍රල් ඉවරයි ලෝකේ තියෙන. ඒත් මොකද වෙලා තියෙන්නේ? එචා කාටවත් ඒ ගැන් කොන්ද නැහැ දැන්. ඒ බය ඒ තියෙන ගැම්ම නැහැ. ඒ සිංහල ගතිය නැහැ. මොනම දේ කරන්න ගියත් අපිට ඒ පයින් ඇවිදින්න බෑ. ඉතින් ඒක නිසා හැදිලා තියෙන ලෙඩ දිහා බලනකොට පැහැදිලිව පය පොළවේ වදින්නේ නැති ලෙඩ. ඉතින් ඒක නම් මට්ටමට ගියාට පස්සේ හදන්න බෑ. නමුත් සෑහෙන දුරට අසාධ්‍යයේ ඉන්න ලෙඩුන්න පයින් ඇවිදින්න කිව්වම ඉවරයි ලෙඩේ. අද හොඳම එක්ස්පර්ට් කෙනෙක්ගෙන් අහන්න බෑන heart attack වලට මොකද කරන්න කියලා. පයින් ඇවිදින්න කියලා. හොඳම කොලෙස්ටරෝල් ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න කියලා මොකද්ද කරන්නේ මේ බේතත් බොණ්ඩ බේතෙන් නම් සනීප වෙන්නේ නැහැ වැඩේ වෙන්න ඕන නම් පයින් ඇවිදින්න ඕන ඉතින් ඒගොල්ලෝ පයින් වාහනෙන් ඔෆිස් එකට ගිහලා හැන්දෑවේ පයින් ඇවිදින එක වෙනම එකක් කරනවා අම්මන තක తీරුයි අම්මනයි තක తీරුයි පයින් ඵලයල්ලා සරුවචනජ අවුරුදු 45ක් හැමදාම කිලෝමීටර් 10ක් 15ක් පයින් ඇවිදිනවා අලියෙක් දවසට 20ක් කිලෝමීටර ඇවිදිනවා. ඉතින් අලියෝ දැන් බැඳගත්තට පස්සේ හැම අලියටම දී වැඩියා. හොඳ ගෙහෙල් ගිරි වල දාලා බෙහෙත් පිටි කවනවා. ඉතින් ඉන්දලෙල්ලව මිනිස්සෙක් මරලා දාන. ඉතින් ඊට හපන් අපේ මිනිසුන්වත් ඔක්කොටම කුර කුර ගහලා තියෙන්නේ ලාඩම් ගහලා තියෙන්නේ එකකට පයින් ඇවිදින්න බෑද? ඉතින් ඒකට ඇසේ සක්මන් කරන්නේ නැති නිසා භාවනා හරියන්නේ නැහැ. ධක්ම කරන්න කියපු ගමන් භාවනා කියන කුරුසිරිතිල යන ගැහිලක් නෙවෙයි විනෝදාන්තයක්. පොඩි උන්ට සතිපාසලේ ධක්මන කියලා දුන්නාට පස්සේ උන් අපට උගන්වනවා. යාර ගාල්ලේ ටීචර් කෙනෙක් ගිහිල්ලා කිව්වලු ළමයිකට මේ ඇවිදිනකොට මේ සිහියෙන් ඇවිදින්න මේ වම තියලා දවල් ඊට පස්සේ කිව්වා ආ ඔය ටීචර් කියන්නේ ධක්මන් භාවනා ගන්න කිව්වලු. බෞද්ධ වචන පාවිච්චි නොකර කිව්වලු මේ ඇවිදිනකොට හොඳට සිහිය පවත්තන්න ඒකල ඔය ටීචර් කියන්නේ දක්වම් භාවනාව ගැන කියලා පොඩි එකා ටීචර් කියන දේ ටීචර් කියන මම ඒ වචනේ පාවිච්චි කරේ නෑ මේ ළමයා දන්නවා ඒ ඒ ළමයි ඒ සක්මන් කරනවා කියලා බලනකොට දකින්නකොට පුදුම ආසාවක් ඇති වෙනවා මේ දඟ කරන කකුල් එහෙම දුවන කකුල් අර හරියට පෙතක් දිගේ එහාට මෙහාට සක්මන් කරනකොට ඒ ළමෙන්ගේ තියෙන මේ තපස්සර ගතිය පුදුම විදිහට පැහැදිලිලා යනවා ඉතින් ඒක නිසා ඒකේ තියෙන අප්පාබාධ අප්පාතංක ගතිය මම හිතන්නේ වෛද්‍ය විද්‍යාව වෛද්‍ය අමාත්‍යාංශේ කැමති නෑ අපි සක්මන් කරනවාද. ඒගොල්ලන් සල්ලි හම්බෙන්නේ නෑ. බජට් එකේ 100 ගාණක් ගන්න බෑනේ සක්මන් කරුවොත් එහෙම කට්ටිය. ඉතින් ඒගොල්ලෝ කියනවා නෑ නෑ සක්මන් කරන්න එපා කික් සපත්තු දාන්න කියලා කියනවා. ඇවිදිනකොට මේ අපේ කම්පැනි සපත්තු දාන්න කියලා. ටයර් කම්පැනි ඇවිල්ලා කියනවා අපේ ටයර් දාච්චි පාවිච්චි කරන්න කියලා. ඉතින් අපි කියනවා සෑහෙන අපි පොරවල් තමයි දැන් ඇවිදින කික් සපත්තු වල. අපිත් යන්නේ අසවල් ටයර් දාපු කාර් වල කියලා යන්න පටන් අරගා. ඒක නිසා අප්පා බාද අප්පා තංක වෙන්න ඕනේ නම් ඒ තපත්තු සිරපු නැති දාපු නැති පයකින් පොළොමහී කාන්තාවත් එක්ක හැසිරෙන්න පොළොවත් එක්ක සම්බන්ධ වෙන්න එතකොට ওই දින ඔය වර්ත් වෙච්ච නැති මැෂින් එකක් මේ ස්ටැටික් කරන්ට් එක ඩෙවලොප් වෙනවා වගේ ওই දින ටෙන්ෂන් එක බහිනවා ඒ සුද්දෙක් කැවිසිනුන පොඩි ළමෙක් අර වැල්ලේ වැලි මිරික මිරික ඉන්නවලු. ඉතින් ලොක්ක ඇහුවලු පොඩි එකාගෙන් ඇහුවට දෙය බලනකොට ලොකාට තේරෙන්නේ නැද්ද කියලාලු මේ වැලි මිරිකනට තියෙන සැප. වැඩි හිටියන්නේ වෙන්නේ ළමා ක්‍රීඩාවක් විදියට. කුමරු කුමරිකාවන්ගේ වාලුකා ක්‍රීඩා. මේ වැලි සෙල්ලම කියන එකේ මහ පුදුමාකාර ගැම්මක් තියෙනවා. දැන් නෑනේ. දැන් පොඩි එකේ වැලියුවොත් එම් අම්බෝ විස බීජ ගෑවෙනවා. පොඩි උන මොනම දෙයක් අතට ගන්න දෙන්න. උ ඩෙටොල් වලින් නාවලා, ඕඩිකොල් වලින් පොඟවලා කිට්ටු කරන්න දෙන්නේ. ඉතින් කොහෙද උන්ට කොහෙද මේ අර ඉන්දියාවේ ඉන්න අර හාගඩේ කියනේ ප්‍රොෆෙසර් කතා කරලා කියනවා. අපේ ඉන්දියාවේ තියෙන වතුර වීදුරකින් සුද්දෙක් වතුර බිව්වොත් උට හෙපටයිටිස් B රෝගේ හැදෙනවා. අපේ ගට ගාලල්ලා මොකද උන් කවදාකවත් විස බීජයකට විරුද්ධ වෙලා නැහැ. ඉන්දියාවට ආපු ගම සූ ගාල බඩ යනවා කිලින් කරන්න බෑ. ඉන්දියන් එකට ගානක් නැහැ. නිසා කියනවා මිනිහා කොහෙන්ද අපි ලෙඩ වෙන්නේ? අපි හැදෙන්නේ විස බීජත් එක්ක. අපි හැදෙන්නේ පොළවත් එක්ක. අපි හැදෙන්නේ මේ අතින් පයින් අත ගාලා ජීවත් වෙන්නේ. අපිට වැඩිය ලංකාවේ අපිට තියෙන අයිතියක්. අපි වැඩ කරගත්ත අධියල්ලම අතින් පයින් ඒ වැඩ ටික කරනවා නම් ඔය අප්පාබාධ අප්පාතංක තේරෙයි මොනම ලෙඩක් තිබුණත්. මුග දෙනෙක් ඒ ලෙඩ නිසා සක්මන් කරන්න බෑ කියනවා. මම සක්මන් කරලා බලනකොට තියෙන ලෙඩ ඔක්කොම එහෙම් බයින ලෙඩ දෙහෙරම බහැලා යනවා. කිසිම බයක් වෙන්න එපා. ඕනම කෙනෙකුට රෙකමන්ඩ් කරන්න පුළුවන් අප්පාබාධෝ hoti අප්පාදංකෝ. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගච්ඡන්තේ. කන බොන දේ, ලෙව කන දේ සියල්ලම හොද්දට తీරවන. ඒ නිසා කියනවා බත් කාපු ගමන් කවුරු හරි ඇවිද්දි නැත්තම් එක්ක බඩ මහත් වෙනවා. ඒව නැත්තම් කොලෙස්ටරෝල් හැදෙනවා. කාපු ගමන් ගස් නගින්න හරි පීනන්න හරි ගියොත් ඒත් මාරයයි තරම් වේගෙන් පිටිපස්සෙන් එලවනවලු. කාලා ටික සක්මන් කෙරුවොත් ආවුස වැඩෙනවා. දාවුත ගත්ත ගමන් සක්මන් කරනවා නම් ආවුස වැඩෙනවා. කාපු ගමන් බුදිය ගත්තොත් කොලෙස්ටරෝල් එනවා. කාපු ගමන් දුවන්න ගත්තොත්, ගස් නැගිටින ගත්තොත්, පීනන්න ගත්තොත් ඒ ආවේගයෙන් මාරය පිටිපස්සේ යනවා. ඊට පස්සේ ටිකක් ඇවිදින්න ඕන. ඇවිද්දට පස්සේ බත් ටික බත්තට හරහා වැටෙනවායි කියලා කියන්නේ. බොක්කට වැටෙනා ටික සක්මන් කෙරුවට පස්සේ අර කෑපු දේ හොඳට ජීරවනවා. අද බලන්න කොච්චරක් තියෙනවද කියලා මේ ગેස්ට්‍රයිටිස්. කොච්චරක් තියෙනවද කියලා මේ බඩේ රෝග. ටිකුල බෙහෙත් බනවා. මම හිතන්නේ ඇමරිකාවේ විතරක් ලැක්සටිව් පාවිච්චි කරනවා ටොන් දෙකක් දවසකට. මොනවා කෑවත් බඩේ ලියන්නේ ඒගොල්ලන්ට වෙන බෙහෙත් බොන්න ඕනේ. නිදාගන්න නිදි බෙහෙත් ප්‍රතිබොන්න. ඔය දෙකම ඕනේ කරන්නේ නැහැ සක්මන් කරනවා. සක්මන් කරන හොඳට නිින්ද යනවා. හොඳට බඩ ආහාර දිරවනවා. ඒ වගේම චංකමාදිගතෝ සමාධි චිරත්‍ත්‍තිකෝ හෝති. සක්මණෙන් හොඳට යම් සමාධියක් ගන්න අපි පුරුදු කරගත්තා නම් එතන සක්මණ හුරු කරගත්තා නම් එහෙම නැත්නම් සක්මණකට ගිහිල්ලා අනායාසයෙන් සක්මන කෙරෙන මට්ටමට එහෙම නැත්නම් ස්වයන්සිද්ධව ස්වයංක්‍රීයව සක්ම වෙනකම් පුරුදු කරලා ගත්තොත් ඒන සමාධිය කඩා ගන්න නැතුව කියලා වාඩි වුණොත් එහෙමම ඒ පරියංකයට විශාල පිටිවහලක් වෙනවා. ඉතින් ඒක නිසා කවුරු හරි මේ ටික දන්නවනම් ඒක නම් මේ භාවනාව කියන එක පිළිබඳ මෙච්චර බය වෙන්නේ නැහැ. මම බොහොම සතුටු වෙනවා ඥානාරාම ස්වාමීන්ගේ ගෝලෙක් වෙච්ච එක ගැන. මොකද ඒ ශාංශේ තරම්ම පුදුම විදියට මේ සක්මන කතා කරලා කියන අපේ සරුවච්චන් වහන්සේ ඒ මේ සුමේද තාපසව දීපංකර පාදමූලේ ඒ ගත කරපු ඒ ලැබපු පළවෙනි විවරණයේදී නියත විවරණයේ විස්තර සඳහන් කරනකොට ගිහිගේ අතහැරලා ගිහිල්ලා රජසැප අතහැරලා ගිහිල්ලා හොඳ ගංගාවක් අයිනක තියෙන හොඳ වැලි තලාවක් තෝරගත්තලු තමන්ට කුටියක් හදාගන්න. ඉතින් ඒකෙදී ඉස්සකරන දිව්‍ය පුත්‍රය ඇවිල්ලා හදලා දුන්නා කියලා වගේ කතාවකුත් තියෙනවා. කොහොම හරි ඒ කර්මාන්තය කරලා බැලුවාට ඊගාට සක්මන හදන හැටි. ඒ හදපු සක්මන පළලට රියන් 3යි, දිග රියන් 30යි, වටේට රියනක උපචාරයක් සහිතව සකස් කරගත්තා ගිහිලා ඒ කල්පලක්ෂ ගානට ඉස්සලා කරගත්ත වැඩේ අදත් පොත්වල සඳහන් කරලා තියෙනවා. අනිවාර්ය අංගයක් තමයි මේ කුටියක් හදනවා වගේම සක්මනක් හදන එක. ඒ නිසා කාට හරි හිතුනොත් මේ බණ අහනකොට හරි ගෘහ නිර්මාණ ශිල්පයේදී හැම ගෙදරකටම සක්මනක් සහිතව හදන්න පුළුවන් නම් එහෙනම් ඔය ලේ ඩාඩුයි. මට ඊයේ කතා කරා මේ පාරින්දුනුවර අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය. මම එතුමිට ස්තුති කරා. ඉස්කෝලේ 29ද්ද කොහෙද තියෙන එතුමිය අරතේ එතුමිය අරතේ සාකච්ඡාව කළ හැම ඉස්කෝලේකම සක්මනක් හදලා දැන්. අපි සත්‍ය පාසල මට නම් යන්න බැරි වුණා. මම හිතන්නේ ඊශල හැම කියලා වැඩ කරා. ඒගොල්ලෝ කොහොම තීන්දුවක් කරන් තියෙනවා හැම ඉස්කෝලේකම සක්මනක් හදන්න. ගියාට පස්සේ ළමයි එකේ සිට පහවසර දක්වා ළමයි ඒ සක්මන් කරනවා දකින්නකොට පුදුම හිතෙනවායි කියලා. අපේ පැත්තේ ලේසි ස්වාමීන් වහන්සේ මොකද ගැමි පළාත් ලොකු සර්ලා එහෙම කියන දේ අහනවා. ඒක නිසා බොහෝම ලස්සනට ඒ කටයුතු කරගෙන යනවා කියන. ඉතින් ඒ නිසා හැම කෙනෙක්ම මතක තියාගන්න මේ සක්මණෙන් තමයි මේ කුසීතකම නැති කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ලොකු සංස මේ ගැන කියනකොට ඔය මේ කෝරුක් ප්‍රශ්නේ උගන්වන ආයුර්වේදයේ තියෙන ඒ වාග්බට කියන පණිතුමා ලොකු සංස කියන්නේ මේ විවේක වෙනකොට අපි ඊයේ කියපු විදිහට පටිසල්ලාණයට ගියාම මිනිසුන්ට ඥානෙ පහළ වෙන හැටි. ඒ වාග්බට කියන පණිතුමා ගිහිල්ලා දාහණයෙන් පස්සේ දිවා විහරණේ. ආරණ්‍යයට ගියාට පස්සේ ඒ කැලයක් ගහක් යට වාඩිලා ඉනොට ඒ ඉන්න ගහේ කුරුල්ලෙක් නිතරම සද්දයක් කරනවලු. මෙයා විවේකීව ගහට ඉනොට කෝරුක් කෝරුක් කෝරුක් කෝරුක් කියලා. ඉතින් මෙයා හිතුවලු මම මේ පඬිත වෙදෙක් නිසා මගෙන් තමයි ප්‍රශ්නයක් අහන්නේ කෝ අරු කවුද ආරෝග්‍ය සම්පන්න කියලා. ඊට පස්සේ මෙයා කිව්වලු හිතබුක් මිතබුක් සෝරුක් කියලා. කිව්වලු මන්ට හොඳ දේ ආහාර වළඳන මැනලා ආහාර ටික ගන්න කෙනා එයා තමයි ලෙඩ නැති කෙනා. හිතබුක් මිතබුක් සෝරුක් අරු දිගටම කෝරුක් කෝරුක් කෝරොක් කියන ඉතින් මෑ දැන් අතට මගේ උත්තරේ හරියන්නේ නැහැ. ඒ නිසා මම දිගටම ප්‍රශ්න අහනවා. එයා කල්පනා කළලු හිතබුක් මිතබුක් පරිණතබුක් සෝරුක් කියලා. ඒතර අරු සෝරු සෝරු සෝරු කියලා ගහින් ගිල්ලා ගියා. ඉතින් මෙයා වහාම ලියාගත්තු සලෝකයක් කෑම ගත්තට පස්සේ ඒක තමයි ගැළපෙන සප්පාය ආහාර ගනි. ප්‍රමාණයට ගනි. ඊට පස්සේ කෑම කාලා ඒක හොඳට දිරවනකම් ව්‍යායාම ටිකක් කරපන්. ඇවිදපන්. එයා තමයි නිරෝගී කෙනා. වෙන කෙනෙකුට නිරෝග වෙන්න බෑ මේ ලෝකේ. ওই වෛද්‍ය තාත්‍රය උගන්වන සෙල්ලම කෙරුවට හරියන්නේ නැහැ. ඒක උගන්වන්නේ ලෙඩ වුණාට පස්සේ මේ උගන්වන්නේ ලෙඩ නොවෙන්න. මේ උගන්වන්නේ ලෙඩ නොවි මේකට කියන්නේ හෙදකම් කියලා. ඒ ටික අපෙන් සම්පූර්ණයෙන් ගිලිහිලා. අපි ලෙඩ වුණාට පස්සේ ස්පෙෂලිස්ට් බුක් කරන්න දානවා. ෆෝන් එකෙන් බුක් කරතයි. තව ටික දවසකින් ෆෝන් එකෙන් ස්පෙෂලිස්ට් ගෙදෙට්ටත් එයි. තැපැල් මාර්ගික ක්‍රමයට අපිව සනീപ කළා දෙයි. ඉතින් අපි හිතනවා බොහොම දියුණුකම් කියලා. අපි අර මූලික ලෙඩ නොවි සිටීමේ පෞල් සෞඛ්‍ය. එහෙම නැත්නම් අපි කියන හෙදකම අපෙන් ගිලිලා. ගිලිලා නෙමෙයි අපෙන් හොරකම් කරා. අපේ ආයුර්වේදය අපෙන් හොරකම් කරා. හොරකම් කරන්නට අපි ඉඩ දුන්නා. ඒ මොකද අපේ අර සරල ක්‍රම නැති නිසා. ඉතින් ਸਰවඥ ආදර්ශමුත් පෙන්නවා. කියලා දීලා තියෙනවා. මෙව නැතුව නිවන් දකින්න කොහොමද බෑ. මේ සාමාන්‍ය බුද්ධිය නැතුව කවුරු හරි හිතනවා මේ නිසනකට ඇවිල්ලා රිට්‍රීට් දෙයක් තුනක් කෙරුවට පස්සේ නිවන් දකි කියලා ඒක ඉතියට නිද්දස වස්තු වල නිගන්ඨය හිතපු හැටියට තමයි අවුරුදු 12ක් භාවනා කරුවොත් නිවන් දකි. ඒගොල්ල කියන්න හදන මෙච්චර රිට්‍රීට් කරා මෙච්චර කරා ඒක නෙමෙයි මේ මූලික දැනුම තියෙන්න ඕනේ. ඒ නිසා අපිට කුසීතකම් අද ඇවිල්ලා තියෙනවා නම් අපිට ඇවිල්ලා තියෙනවා නම් මේ දිගට වැඩක් කරගෙන යන්න බැරි ගතියක් මොකක්වත් නිසා නෙවෙයි මේ විරිය ආරම්භ වස්තු දන්නේ නැහැ. ඒකේ එක කොටසක් මම ඔය විස්තර කරේ ඒ සක්මන් භාවනාව හරහා මේක කොච්චර ලස්සන ਸਰවචන්සේ පණපෝල අපිට කියලා දීලා තියෙනවද? අපි අද කොච්චර ඉක්මනට අමතක කරලා තියෙනවද? ඉතින් බලන්න කොයි වෙලාවක හරි පූජනීය ස්ථානයක් හදනකොට පූජනීය ස්ථාන තිබිය යුතු අත්‍යවශ්‍ය අංග ලියන ලයිස්ට් එක කවදාවත් සක්මන තියෙනවද කියලා? ගාන්ටාරයක් තියෙන්නම ඕනේ. ලවුඩ් ස්පීකර් සෙට් එක අම්මා නැතුවම බෑ. ඒ ටික තියෙන්න ඕන කවදාකවත් සක්මට නැහැ. රහතන්වන්සලා වැටිට ඕඩම තැනකට යන්න අනුරාධපුරේ. හැම තැනකම අනිවාර්යයෙන්ම සක්මනක් තියෙනවා. ඒකට වියදම් කරලා තියෙනවා මේ වගේ ගොඩනැගිල්ලක් හදනට වැඩිය. ඒකෙන් පේන්න තියෙනවා එදා ඒගොල්ලෝ ඒ රහස දැනගෙන ඉඳලා තියෙනවා. ඒක නැති වෙච්ච දවසේ ඉන්න අපේ ස්වර්ණමය යුගය ඉවරයි ලංකාවේ. ආයෙත් ගන්න පුළුවන් වෙයි අපි දන්නවනම් මේ විරි ආරම්භ වස්තු. අපි දන්නවනම් දවසට මෙච්චර සක්මන් කරන්න ඕන කියලා. ඉතින් පුරේ පඬිස්සංශ කියනවා සක්මන කියලා කියන්නේ කාලේ නාස්ති වීමක්. ඔක්කොමලා කැමති අත අපිට අතත් යන ඇද්දක වහන භාවනා කරන්න ඉඳගෙන ඉන්න. ඉතින් ඉඳගෙන ඉන්නකොට අතන කොන්දකක් කො මෙතන පිපුරුම් අරකයි මේකයි කරන්න බෑ. කිව්වොත් එහෙම සක්මන් කරන්න බෑ බෑ බෑ. හම්බ වෙච්ච වෙලාවේ සක්මන් කරනවා කියන එක නිකන් කාලේ නාස්ති කිරීමක්. සක්මනක් නැතුව කරන්න හදනවා. ඉතින් ඒකට අර ආරම්භන ලද්ද විරිය දිගට ගෙන යන්න බෑ. මුටි අපි ටිකක් දුර ගිහිල්ලා ඉතින් වටපිට බලනවා බෝධිලිම වාගේ. බෝධිලිම ගොදුරට යනකොට ටිකක් දුර ගිහිල්ලා ටිකක් ඔළුව හොල්ලොල්ලා ඉන්න. ආයෙ පිම්මප්පයි. ආයෙ. ඉතින් කියන්නේ කැමලියන් යෝගීස්ලා කියලා කියන්නේ. බෝධිලිමෝ. දවසකට පැය 24ම දාගෙන භාවනා කරනවා. ඊට පස්සේ මාස ගන්න මතක නැහැ. ඊට පස්සේ ආයෙ තටමනවා. ආයෙ තටමනවා ආයෙ බහා තබනවා. ඉතින් මේ විදිහට කරලා කරලා කොච්චරක් අපි වඩන ලද වීරිය, අරබන ලද වීරිය අපිම අවචාට ලක් කරලා ඇද්ද? අව탁සීරුපත් කරලා ඇද්ද? ඒ නිසා භාවනා කරලා මේ වගේ දැනගදී අපිට ඒක දිගටම සපෙලා දෙන්න බෑ. ඒකේ තියෙන වටිනකම සූත්‍රමය වශයෙන් පෙළලා දෙන්න පුළුවන්. පෙළලා දුන්නාට පස්සේ ඒක තේරෙන්නේ පින තියෙන කෙනාට නැත්නම් භාවනා කරලා අත්දැකීම් තියෙන කෙනාට එහෙම නැත්නම් ඒ ඒකට තරම් වෙන මෙහෙරීමක් තියෙන කෙනාට තමයි. අනික් කටියට හිතෙන්නේ ඒක මහා වෙහෙසක්. ඒක නිකන් හරියට මේ හමුදා පුහුණුවක් වගේ. ඒ නිසා ඔය නිකන් මෛත්‍රී බුදුහාමරෝ ආපුවට පස්සේ නිකන් හම්බෙන ස්කෝලර්ෂිප් එක යන එක ලේසි. දැන් ওই වැඩි මහන්තිලා කරනවට වැඩිය කීලෙලට කුසීතකම ගන්න. ඉතින් ඒ නිසා විරිය ආරම්භ නැත්නම් අරමුණලද විරිය ඇති බවට විස්තර කරනකොට මට හිතුණා හොඳයි කියලා සාකච්ඡාවට ගන්න මේ සතර සම්‍යක් ප්‍රදන් වීර්ය. ඒ වීර්ය හතරක් බුදුජානසෙන් පෙන්නලා දීලා තියෙනවා. මට්ටම් එකක් ඉවරනකොට අනිත් එකට නැත්නම් මගට යනකොට අනිත් එක සුදුස්සෙක් වෙනවා. ඒක කරගෙන යනකොට තව එකට සුදුස්සෙක් වෙනවා. මොම මොම මොම ඒ කිනාම නිකන් හැවහලනවා වගේ මට්ටම් කීපයකින් තමයි පහු කරන්නේ. බුදුජානසෙන් පෙන්නන්නේ ඒක හරීම දුරදිග විස්තරයක් අවශ්‍ය කරන කතාවක්. පෙන්වන්නේ ඉස්සෙල්ලා uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදහති දැනට අපේ సంతානේ ඉපදී තියෙන කෙලෙස් දැනට තියෙන මේ වර්තමානයේ උපදමින් පවතින කෙලෙස් පිළිබඳව ඒවා දුරුවන් කිරීමට uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāya අනුපන්නාන තාම ඉපදිලා නැති මේ මේ මේ මොහොතේ උපදෙමින් උතෙමින් තියෙන අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනායි චන්දං ජනේති මගේ මේ නීවරණ සහිතව ඉඳුරන් පිනවමින් ඉන්න හැම වෙලාවෙම දිගටම කෙලෙස් දෝරේ ගලනවා. ඉතින් ඊට පස්සේ ඒක ඊගාව චිත්තක්ෂණේ මොන අකුසලයක් මොන කරදරයක් මොන විභාගයක් අපිට දෙනවද කියලා කියන්න බෑ. මොකද මේ වෙලාවේ කොච්චර වෙනවද කියලා අපි දන්නේ නැහනේ. ඒක නිකන් මේ ඩැප්පය කරලා තිබ්බා වගේනේ. ආන්නේ මේ කෙලෙස් පිළිබඳව නැත්තම් ඒක නොවීමට චන්දඤ්ඤනේද කැමැත්තක් ඇති කරගන්නවා. ඒ ඉච්ඡාවක් ඉච්ඡා විනය කියලා එකක් අපි එදා ඉගෙන ගත්තා මේ කාමාසාවල් අඩු කිරීමට අපි විනයනේ වෙන්න ඕනේ නමුත් මේ උපදිමින් පවතින කෙලෙස් අකුසල් ධර්ම නැති කිරීමට අපි ઈચ્છාවක් ඕනේ ඡන්දයක් ඇති කරන්න ඕනේ. ඉතින් මේ ඡන්දය ඇති කිරීම අසත්පුරුෂයාට වෙන්නේ මහා අනවශ්‍ය වැඩක් කියලා. සත්පුරුෂයාට වෙන්නේ අනිවාර්යයෙන්ම මම කළ යුත්තක් කියලා. ඒ නිසා අපිට මේ ධර්මයේ නොදන්නකමක් හෝ අඩුම කඩම උපකරණ නැතිකමක් ඇත්තේ නැහැ. හිත අසත්පුරුෂ වෙනකොටම හිතෙනවා මේ කන දාන්තේ පිනවගෙන හිටපහම ඉවරනේ මොනවට මේවා ඉන්ද්‍රිය দমনය කරගෙන මොකට මේ නූපන්න කුසල් නොවේපදීවන කටයුතු කරනවද කියලා මේ කට්ටියත් එක්ක එකතු වෙලා ඔහේ රැල්ලට වැටලා රැල්ලට අහු වෙලා යන ගතියයි තියෙන්නේ. මොක කාට හරි ඡන්දයක් ඇති වුණොත් මේ උපදින කෙලෙස් ඉපදීම වළක්වන්න තිරසනුන කවදාකවත් බෑ. යක්ෂයෙකුට බෑ, ප්‍රේතයෙකුට බෑ, මිනිස්සෙකුට විතරක් පුළුවන් බුද්ධ ශාසනයක් තියෙන කාලේ. මිනිස්සෙකුට විතරක් පුළුවන් ඒ ක්ෂණ සම්පත්තිය තියෙනවා නම් ඒ නිසා මම මේක පිළිබඳව ඡන්දයක් ඇති කරගන්න කැමැත්තක් ඇති කරගන්න ඕනේ කියලා. ඡන්දං ජනේති වායමති. ඊට පස්සේ ආ ඒ කැමැත්තක් ඇති වෙච්ච කෙනාට පමණක් ඇති වෙන වෑයම් කිරීමේ ආසාවක් එනවා. ඒකට කියනවා ශ්‍රද්ධාව කුසල ඡන්දයක් බාටපත් වෙනවා කියලා. මේ මේ ඉස්ලාම කියන ඡන්දය අපිට ගන්න පුළුවන් සද්ධාව. ප්‍රසාද සද්ධාව. ඊට පස්සේ මේක මම කර බලන්න ඕනේ කියලා කෙනෙකුට ඇති වෙන කැමැත්තට කියන කුසල ඡන්දේ කියලා මේ ඇහිච්ච කමඨහන නැත්තම් ලැබිච්ච මේ කුසලය කරබැලීමේ ආසාව. ඒක හරියට අර ඡන්දය පරිණාමයටපත් වෙනවා ශ්‍රද්ධාව පරිණාමයටපත් වෙනවා ඡන්දයක් විදියට. කුසල ඡන්දයක් විදියට. ඒ විදිහට ශ්‍රද්ධාව කුසල ඡන්දයක් බවටපත් වෙන්න කරන බණට තමයි බණ කියලා කියන්නේ. නැත්තම් මේ ශ්‍රද්ධාව ශ්‍රද්ධාව වශයෙන් තියාගෙන කරන බණ ඕනේ ආගමක තියෙනවා. ඒ ආගම කිසිම දැනක ක්‍රියාවත් කිරීමේ ශක්තියක් නැහැ. ඒවයි තියෙන කීන්දේ අහගෙන ඉඳ සද්ධා වෙනවා. එච්චරයි. තරුවචනාංශකේ එහෙම නැහැ. ඒ කරපු දේ කියන දේ කර බැලීමේ හැකියාවක් තියෙනවා. ඒක මේ ජීවිතේදීම කර බලන්න පුළුවන්. චන්දං ජනේති වායම්ති. විරියං ආරබති. එතකොට යට පේන්න පටන් ගන්න. ඒකට අරඹන ලද විරිය කියලා මේ සාමාන්‍ය කාම ලෝකයේ තියෙන විරියෙන් ඒ වැඩ කරන්න බෑ. ඒකට වෙනමම ආධ්‍යාත්මික ආගමික වීරියක් කරන්න වෙනවා. නෝපන්න කුසල් නොයිපද වීම සඳහා. විරියන් ආරම්භදී චිත්තම් පක් ගන්නාටි. එතකොට යාළ පිට පටන් ගන්න බුද්ධම කරදර තෝගයක් එන්න පටන් ගන්නවා. මේ හරි වැඩේ කරන්න පටන් ගත්තට පස්සේ හැම පැත්තෙම කරදර වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි සාමාන්‍ය ගෙදින අවචනෙන් කියන්න ගියාම කියනවා මේ හොඳ වැඩ කරන්න ගියාම මායя කරදර කරනවා කියලා. ඒක නැත්තිමත් නැහැ. මොකද අපි අර ගඟ දිගේ පහළට ගහගෙන යනවා අපිට ප්‍රශ්න නැහැ. දැන් ඉහළට පීනනකොට දිය වෙලා අපිට විරුද්ධ වෙනවනේ. ඉතින් ඒක ඒ යෝගාවචර තේරුම් ගන්න ඕනේ. ගඟ දිගේ පහළට ගහගෙන යනවා කියන්නේ ඉඳුරම් පිනවනවා. රූප බලන්න තියෙන ආතාව, ශබ්ද අහන්න තියෙන ආතාව. ඒක දිගේ යනවා ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩුවත් අපිට සල්ලි දේවි අපිට ෆිනෑන්ස් සිස්ටම් එකට හරි බඩු ගෙනත් දේවි ඉදිරිට ගෙල්ලන්නලා කියාවිදි ප්‍රශ්නයක් නැහැ පාවිච්චි කරන්න පස්සේ අපි කල්බදු ක්‍රමයට මේක කරගමු මේ බඩුව ගන්නකෝ ඒක ටික ටික ගෙවන්න පුළුවන් කියලා ගෙදෙට්ටම ගෙනත් දෙයි. ඒකට එච්චර අමාරු නෑ. නමුත් මේ ඉඳුරම් দমনය කරන්න ගන්න ක්‍රියාවේදී එහෙම නැත්නම් මේ නූපන්න කුසල් නොයිපදවීමට ගන්න ක්‍රියාවේදී තමයි තේරෙනවා දැන් අපි දීවලට හරස්ස හිටගත්තා වගේ කියලා. දීවලට හරස්ස හිට ගන්නකන් දීවල කිපෙන්නේ නෑ. හරස්ස හිටගත්ත ගමන් කිපෙනවා. ඒකෙදී හොඳ ලස්සන කතාවක් ඔය බාලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ මේ මේ ශාන්චර කවුදෝ කිව්වා නිසන් වලට සම්බන්ධ කෙනෙක් සමහරට මගේ නමක් දාලා තිනවා ඒකට. අවසරයි ස්වාමීන් වහන්සේ මේ හොඳ වැඩ කරන්න ගියාම මාර් බලවේග එනවා. ඉතින් ඒ ශාන්ති කියලා දෙන ඇත්ත තමයි. හොරකම් කරන්න ඕන තරම් පරිසර දෙනම දන් දෙන්න කරදරයි. සත්තු මරන්න ඕන තරම් හැකියාව තියෙනවා. මෛත්‍රී කරන්න කරදරයි. සීල් රකින්න කරදරයි. බුරු නොකිය ඉන්න කරදරයි. බුරු කියනවනම් කිසි ප්‍රශ්නයක් නැහැ. කාම විත්‍යාචාරයට දෝරේ ගල්ලා තිනවා. අද ඔක්කොම ගන්නන්නේ ඒකට තමයි. අපි Brahmacharya දකින්න කරදරයි. බොරු කියනවනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇත්ත කියන කරදරයි. පරසවචන වලට හිස් වචන කේලම් වලට ප්‍රශ්නයක් නැහැ. මොකද අද පත්‍ර වල තියෙන හරියක් තියෙන ටික. නමුත් මේක රකින්න කරදරයි තමයි. දානෙට සීලයට කරදරයි. සමත භාවනා කරන්න ගියාමත් මේ ඉඳගෙන ඉන්න බෑ. කොන්දරි දෙනවා, සද්ද එනවා, හරිය කරදර තමයි. හැබැයි මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඒ සාන්ති කියලා තියෙනවා. ඔය දානෙට සීලෙට සමත භාවනාවක තියෙන හැබැයි විපස්සනාට කවදාකවත් මාර්ග බලවේග කියලා දෙයක් නැහැ. ඒ වෙලාවේ තියෙන විපස්සනා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ කියන එක. විපස්සනාව දන්නවනම් කද්දාකවත් මාර්ග බලවේග නැහැ. ඒ නිසා කවුරු හරි කියනවනම් මම මේ භාවනා කරනකොට මාර්ග බලවේග ආවයි කියලා ඒක අනු මැට්ටේ. මිලෝ දෙයක් දන්නේ නැති එකයි. විපස්සනා කියන මහ පුදුමාකාර ක්‍රමයක්. එහෙන් දැම්ම මෙහෙන් දැම්ම දකුණට සීකල් දැම්ම වමට කපුවා ගියා. අල්ලන්න බෑ මොකාටවත් අල්ලන්න බෑ. ඒක දන්නේ හුඟ දිනේ කලගෝසාව වැඩි මේ භාවනා කරනවා කියලා කී කිය ඉන්න හදන. එතකොට කචා. මොනම විදිහකින්වත් කාටවත් අඟවන්න එපා. භාවනා කරනවායි කියලා ගමන යන්න පුළුවන් මම මේ කියන්නේ කෙල්ලන්ඩයි කොල්ලන්ඩයි නාකි නාකිච්චන භාවනා කරන කවර ප්‍රශ්න නැහැ ගෙදර කට්ටිය සීල් මෑත සෙදි මෑතලා දීලා බස් කුම් බසර බසේකට ගාන දීලා කියන ඵලයන් කියලා මලගේ හොන් තුනේ ගෙදර හිටියොත් කචල්නේ කොල්ලන්ඩ කෙල්ලන්ඩ බෑ වැඩේ කරන්නේ උණ්ඩ කරන්නේ යොත් යාළුවන්ගේම කචල් වෙනවා ආම්දුරුවොත් විශ්වාස කරන්නේ ඒක ගා කියන්නේ නැතුව කරන්න. කියනවනම් දකුණට සිග්නල් දාගෙන ගිහලා එකපාරට වමට කපන්න ඕන. අලියෝ එළවනකොට එහෙම කරන්න කියනවා. මොකද අලියට මොලේ තියෙනවනේ අපි දකුණ සිග්නල් දානට ඌ දකුණට යනවා. ඒකෝර අපි ටක් ගාලා වමට කපනකොට අලියට හැරෙන්න අමාරුයිලු. ඒ නිසා අලියෝ එළවනකොට දකුණ සිග්නල් දාලා වමට කපන්න කියනවා. ඒ නිසා භාවනා කරනකොටත් තරුණ පිළිස් කරනවා නම් කාටවත් දැනෙන්න කරන්න එපා. ඒ සඳහා ඒ වැඩේ කරගෙන යනකොට ওই මාර බලවේග කතාව නැතුව නෙවෙයි සාමාන්‍ය මට්ටමට තියෙනවා. නමුත් ඒක කපාගෙන යනවා කියන එක දිවෙල කපාගෙන යනවා කියන මම මන්තරන් දක්ෂ කිසිම කෙනෙක් මේ ලෝකේ දැකලා නැහැ තාම. උද්දටම ගල්ලිලන්දාරි වයසේදී මට මේක හිතට ආවේ. මම හොඳට මේ වයස මම කරලත් තියෙනවා. විශාල ජයග්‍රහණයක් විදිහට මම පැවිදිත් වුණා. පැවිදි වෙලත් ජොලියේ හිටියා. තාමත් ජොලියේ කිසි කෙනෙක් දන්නේ මේ පැවිදිච්ච ඔක්කොම මූණ අට කරන මල ගෙදරක වගේ ඉන්නේ හැම වෙලාවෙම නිකන් හතරීම දුෂ්කර ක්‍රියා කරනවා. මය ළඟනවා. කෑමට පෙරත් නැහැ, කෑමට පසුත් නැහැ, නින්දට පෙරත් නැහැ, නින්දට පසුත් නැහැ. කොයි වෙලාවෙත් මට පේනවා මේකේ හරියට තියෙනවනම් පාර අත්තිකේ උපඤ්ඤාතෝ මග්ගෝ යන්න ඕනේ නම් පාර තියෙනවා. ඒකයි පණ්ඩිත සාංශේ යෝගාශ්‍රම සංස්ථාවේ සංකේතයට අරන් තියෙන්නේ යන්න ඕන නම් පාර තියෙනවා. ඔය කී කිය යන්න ඕනේ නැහැ. අපිට මේ පාරට වැඩි කියමනේ අවශ්‍යලා තියෙන. ඒතකොට ඉතින් අවුලයි වැඩි. ඒක නිසා මේ වීදි ආරම්භ කරාට පස්සේ ආරම්භ වීදිදී අපිට එනව ඇත්තටම හරස් කැපෙන වෙලාවක් එනවා. ඒක නෑ කියන්න බෑ. නමුත් ඒකට සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න. ඒක බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ නෑ. ඒකට සාමාන්‍ය බුද්ධි පාවිච්චි කර ගන්න ඕනේ මේ වැඩි සෙනග උස්ස ගන්න යන්න එපා. තමන්ගේ විවේකේ හදාගන්න. ඒ වගේම තමන්ට ඕන දේ කරගෙන යනවා මිසක පිස්සු පිහට්ටෝ ඇසුරු කරන්න යන්න එපා. හැබැයි හොඳම දේ පිස්සු පිහට්ටන්ට දැනෙන්න අරින්නත් එපා. ඇසුරු කරන්නේ නැහැ කියන එක. පිස්සු පිහට්ටෝ හලන්න ඕනේ ඇඟට නොදැනෙන්න. ඒකට මං කියන්නේ අතේ පොල් තෙල් ගහගෙන කොස් කපනවා කියලා. කොස් කපන්න ඉස්සලව දැනගන්න දැන් මේක ගහන්න ගියව හැමතැනම කොස් ගෑවෙනවා කොහොල්ල ඒ නිසා පොල් තෙල් ටිකක් ගාගෙන පටන් අර ගන්න. ඒ නිසා හොඳම සමාජශීලී ජීවිතයක් ගත කරත් Tamange භාවනා ජීවිතය ගෙන යන්න පුළුවන් ශිල්පේ දන්නවා. චිත්තම් පක් ගන්නාති. ඒකට හිත දැඩි කරගන්න ඕනේ. මම මේ දේ කරන්නේ මේ සෙනග ඇසුරු කරන්න ඇති අකමැත්තක් නිසාවත්. ඒ වෙනතම මේ ලෝකේ තියෙන ධර්ම වලට විරුද්ධ යමක් නිසාවත් නෙවෙයි. මේ කටියත් එක්ක ගියොත් වෙන්නේ නැහැ වැඩි. නිසා හිත දැඩි කරගන්න චිත්තම් පංකන්නාති පදහති. දැන් මේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානං ධම්මානං පහනාය න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්ණාති පදාති කියන්නේ ඒ ආරම්භ කරන වීරිය එnde එnde එnde ක්‍රමසහ විදි වලින් බොහොම බලවත් වෙලා එනවා. ඉතින් මේක අපි බැලුවොත් අපි මේ භාවනාවේදී දෙන කමඨහන් උපදේශ එක්ක බැලුවොත් මේ নানা ප්‍රකාර අරමුණු දිගේ දිරන හිත එතන පිස්සු ඇදිච්ච වඳුරෙක් වගේ নানা අරමුණු දිගේ දුවන හිත එකම අරමුණක එහෙම නැත්නම් ඒකට කියනවා උපේක්ෂා සහගත ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණක හිත පවත්තන එක තමයි මේ කියන්නේ නෝපන්න කුසල් නොයිපද වීම සඳහා ඇති වීරිය කියලා. ඉතින් ඒ නිසා අපි අර විදිහට කියන්න පුළුවන් නෝපන්න කුසල නීපදින සදා චන්දං ජනේති වායමති විරියං ආරපති විස්තර දෙන්න පුළුවන්. එක පැත්තකින් බලන්න පුළුවන් Tamanට හම්බෙච්ච විවේකයක වාඩි වෙලා චිත්තක්ෂණ කීයක් මම වාඩි වෙලා ඉන්න බව දැනගන්න පුළුවන්. චිත්තක්ෂණ කීයක් ඇවිදිනකොට මම ඇවිදින බව දැනගන්න පුළුවන්. තමන්න තේරෙනවා නම් වාඩි වෙලා ඉන්න බව දැනගැනීමේ හැකියාව දවසින් දවස ටික ටික වැඩෙනවයි කියලා. එහෙම නැත්නම් ඇවිදිනකොට ඉඳගෙන නෙවෙයි මම ඇවිදිමින් ඉන්නේ කියන එක දැනීම වැටහීම අත්පිඳීම අත්දැකීම වැඩි වෙනවා නම් මතක තියාගන්න ඕක තමයි මේ නෝපන්න කුසල් නොයිපද වීම සඳහා ගන්න වැර. ඉතින් මේක සාධාරණීකරණය කරන්නේ කොහොමද? කොහොමද මේක හිතට වද්දාගන්නේ? තමන් ඉඳගෙන ඉන්න බව තමන් දන්නවනම් ඒ ඉඳගෙන ඉන්න බව දැනෙන වෙලාවේ Tamange කය පිළිබඳව දැනීම පිළිබඳව හෝ කාමච්ඡන්දයක් එන්නේ නැහැ. මම මෙතන ඉඳගෙන ඉන්නවා කියලා දැනගත්තට කවදාකවත් ආසාවක් පහළ වෙන්නේ නැහැ. මොකද ඒක සාමාන්‍ය gedara gedata ආව කියලා ඉතින් ද්වේෂයක් එන්නේත් නැහැ. ද්වේෂයක් එන්න බෑ. මොකද Taman ඇවිල්ලා තියෙන Tamanගේ gedේට. නිදිමතක් නැහැ. මොකද මේ දැනීම මම ඉඳගෙන ඉන්න බව දන්නවයි කියලා කියන්නේ ඒක මේ ශක්ති පුංජයක්. ඒ බව දන්නවා. එතකොට හිත අතීත අනාගතයට යන්නේ නැහැ. එතකොට අතීතයට කියලා පශ්චාත්තාවයක් හෝ අනාගතයක් නැහැ. විචිකිච්ඡාවකුත් නැහැ මම මේ ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවද ඇවිදිනවද කියලා සැකයක් නැහැ මොකද මේක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඒ නිසා යම් චිත්තක්ෂණයක තමයි Tamange ඉරියව්වට හිත ගත්තා නම් විශේෂම කමටහනක් වශයෙන් ඒ චිත්තක්ෂණේ පැහැදිලිවම නීවරණ පහම නැහැ. ඉතින් ඒකට දාන කුසලයේ ඉක්මවලා ගිහිල්ලා සීල කුසලයේ ඉක්මවලා ගිහිල්ලා මේ භාවනා කුසලයක් සිද්ධ වෙනවා හැබැයි ඒකට කියන්නේ තදංග වතෙන් වෙනවයි කියලා. ඒ කයේ හිත පවතින ඒ චිත්තක්ෂණේ විතරයි. ඉතින් කාට හරි පුළුවන් වුණොත් මේ භාවනා වැඩමුළුවට ඇවිල්ලා හරි ගන්න එක චිත්තක්ෂණයක හරි මං වාඩි වෙලා ඉන්නවා මං වාඩි වෙලා ඉඳගන්න ඉඳගෙන ඉබා දැනගන්න පුළුවන් වුණා කියලා ඒකට සතුටක් ඇති වෙනවනම් ඒ චිත්තක්ෂණයට සාතිකයක් දෙන්න පුළුවන්. ඒ චිත්තක්ෂණේ කෙලෙස් නැහැ. නූපන්න කුසල් ඉපදිලා නැහැ. ඉතින් ඒ නිසා ඒක මරණයෙන් පස්සේ වෙන දෙයක්වත් මෛත්‍රි බුද්ධ ශාසනය වෙන දෙයක්වත් එහෙම නැත්නම් මත්තර කරන දෙයක් නෙවෙයි ඇස්පනා අපිට වෙන දෙයක් ඒකේ හරි ලස්සන ගතියක් තියෙනවා. චිත්තක්ෂණයක් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න එක අකාලිකව සිද්ධ වෙනවා. ඒකට වෙලා ගන්නෑ. කවුරුත් ඇවිල්ලා සහතික දෙන්න ඕන ගමන් නැහැ. විභාගෙලියට ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. ඉඳගෙන ඉන්නකොට දන්නවා මම කවදාකවත් නැතුව මම දැන් මාට ලැබිච්ච මේ ඕලාරික අත්පටිලාවේ සුඛියත්තානම් පරිහරාමේ සෝසී මම මගේ ජීවිතේ පරිහරණය කරනවා. අවිජිනේ ලයි මම දන්නේ අවිජිනවා. මේ දුවනවාක්වත් බයක්වත් මොකුත් නැහැ. අවිජිනට අවිජින බව දන්නවා. හිතගෙන ඉන්නකොට හිතගෙන ඉන්න බව දන්නවා. නිදාගෙනකොට නිදාගෙන ඉන්න බව දන්නවා. හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දන්නවා. හුස්ම හෙලනකොට හුස්ම හෙලන බව දන්නවා. පිම්බෙනකොට පිම්බෙන බව දන්නවා. හැකිනොට හැකින බව දන්නවා. වම තියෙනකොට වම තියෙන බව දන්නවා. දකුණ තියෙනකොට දකුණ තියෙන බව දන්නවා. මේ හැම චිත්තක්ෂණයකම හොඳට ගණන් කරලා බලන්න හොඳට අත්දකින්න එහෙම ඒ ඉරියව්වට හිත දාලා එහෙම නැත්නම් ඒ ප්‍රත්‍යක්ෂණ කළ හැකි ඒ උදාසීන අරමුණට හිත දාලා ඉන්න වගේ කාමච්ඡන්දයක්වත් ව්‍යාපාදයක්වත් තීන විද්‍යාවක්වත් උද්දච්ච කුච්චක්වත් විචිකිච්ඡාවක්වත් නැහැ. ඉතින් ඒක නිකන් යකඩාවකින් ගහලා මුහුද දෙවැ කෙරුවාගේ වැඩක් නෙමේක. මෙච්චර සංසාරයක් පුරා ගිනාපු මෝහ පටල එක චිත්තක්ෂණයක් කපනවා. ඉතින් ඒක තීරුම් ගත්ත දවසේ යෝගාවචරය ඒක තීරුම් ගත්ත දවසේ පුදුම සතුටක් ඇති වෙනවා. මෙච්චර සංසාරය පුරාගෙන ආපු කෙලෙස් වලට මේ චිත්තක්ෂණයක සතිය කොච්චර බලවත්ද කියලා. අඩියටම කපන්න පුළුවන්. මේක නැවත නැවත කරනකොට තියෙනවා මේ ආයුධය ගෙවෙන්නෙත් නැහැ. ආයුධය තව පන්නරේ හිටිනවා. වරින් වර වරින් වල පුළුවන් තරම් දවසේ වැඩ කරන වෙලාවක ඕ අපි පරියන්කේ ඉගෙන දැන් සක්මනේ හරි මම දැන් මම මෙතන ඉන්න බව දන්නවා. දන්නේ කොහොමද මම ඉන්නවා කියන්නේ එක්ක ඉඳිනවා එක්ක හිටිනවා එක්ක නැත්නම් නිදාගෙන එහෙම නැත්නම් ඇවිදිමි. ඔය හතරක් නෙවෙයි 84000ක් තියෙනවා ඉරියාපත. නමුත් අපි ගම මේ ප්‍රධාන හතර මේ හතරදී දන්න බව කියන එක තමයි මේ කියන්නේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උපාදාය අලුතෙන් කෙලෙස් උපදවන්නේ නැහැ. ඉතින් මේකනේ බුදුහාමුදුරු ඉල්ලන්නේ අපේ. මේකනේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. මේකනේ මේ 15000කට වැඩිය සූත්‍ර කතා කරන්නේ සූත්‍ර පිටකේ. ඉතින් මේකනේ සංඝයාගේ උත්තම කෘත්‍යය. මං තිල් ගත්තේ මේකටනේ. ඉතින් ඒ නිසා එක චිත්තක්ෂණයක් ඉන්න පුළුවන් වෙලා ඒක දැනගත්තා නම් යාට තේරෙනවා කෙලස් කියන එක කොච්චර දුර්වල දෙයක්ද කියලා. සතිය කියන කොච්චර බලවත් දෙයක්ද කියලා. හැබැයි මේකේ පරහක් තියෙනවා. එහෙම නැත්නම් මේකේ තියෙනවා තේරුම් ගන්න බැරි වෙන්න ආධුනිකයාට අවාසි හිටපු දෙයක්. ඒක මහසි සයිඩෝ ස්වාංශය සඳහන් කරනවා. තමන් වර්තමානයේට එළඹුණාට තමන් වර්තමානයේ එළඹිච්ච බව දැනගන්න චිත්තක්ෂණ හතරක් පහක්වත් එක දිගට ගියාට පස්සෙලු තේරෙන්නේ. එක චිත්තක්ෂණයක් සතුටුමත් වුණාට ඒ චිත්තක්ෂණේ තේරුම් ගන්න බෑ. ඒක අටුවාචාරින් වහන්සේ පෙන්නවා මේ ඇඟිල්ලේ අග ඇඟිල්ලගෙන් අල්ලන්න බෑ. ඇඟිලි පිටරය අල්ලන තව ඇඟිලි පිටරයක් ඕනේ. ඒ නිසා චිත්තක්ෂණ ගානක් ගියාට පස්සේ තමයි වෙනස තේරෙන්නේ තමයි. දැන් නම් මගේ මේ ගිය චිත්තක්ෂණ කීපේ කෙලස් නැතුව තිබුණා කියලා. ඒ ಗುಣ විශේෂේ රස විශේෂේ ක්‍රියා කෘත්‍ය සාධනය තේරෙන්නේ පොඩ්ඩක් වෙලා ඉන්න ඕනේ. ඒ නිසා මෙතන වැඩ දෙකක් වෙනවා. එකක් තමයි වර්තමාන මොහොතේ එළඹ සිටීම. දෙක එළඹ සිටි චිත්තක්ෂණේ පෙරලෙන්නේ නැතුව චිත්තක්ෂණ තුන හතරක් යන්න ඕනේ. ගියාට පස්සේ යාට තේරෙන්න පටන් ගන්නවා මේ සුතමේ ඥානෙ තියෙනවා නම් හැබැයි නේනම් මේ හිටපු ටිකේ මගේ රාගයක්වත් නැහැ, ද්වේෂයක්වත් නැහැ, නිදිමතක්වත් නැහැ. උද්දච්ච කුක්කුච්චකුත් නැහැ, හැකේකුත් නැහැ. අන්නේ නිසකව දැනගන්න ටික වේලාවක් පවත්තන්න ඕන. ඒ වේලාවක් පැවැත්වීමේ තියෙන අවශ්‍යතාවය ඒක ධර්මතාවයක්. එක චිත්තක්ෂණයට ගියාට ඒ චිත්තක්ෂණයේ චිත්තක්ෂණයේ අවබෝධ කරගන්නට විනිවිද දකින්න ධර්ම විචේ කරන්න විචක්ෂණ බුද්ධිය දාන්න බෑ. ඒ නිසා ඒක දිගට පවතින නිසා කාට හරි හිතුණා නම් කොයි වෙලාවක හරි දැන් මං සතිය පිහිටියා කියලා හොඳට මතක තියාගන්න. ඒක චිත්තක්ෂණයක් නෙවෙයි. එහෙනම් චිත්තක්ෂණ හතරක් පහක් ගිහිල්ලා තමයි වැටහිලා තියෙන්නේ. කාට හරි අස්පනා අපිට වැටුණා නම් මම මේ ඉඳගෙන ඉන්න බව දන්න මම බොහොම සතුටින්. ලැබිච්ච ආත්මයේ සුවසේ පරිහරණය කරනවා. සමසේ වාඩි වෙලා වාඩි වෙන්න බදන්නවා. තමන්ගේ වේගෙන් ඇවිදිනවා ඇවිදින බව දන්නවා. හිටගෙන ඉන්නවා හිටගෙන ඉන්න බව දන්නවා. නිදාගෙන ඉන්නවා නිදාගෙන ඉන්න බව දන්නවනම් මතක තියාගන්න දැන් හිත අරමුණට බහැලා අරමුණ රස විඳින්න පුළුවන් තරම්. එහෙම නැත්නම් ඒක මුල් බහින තාක්කල්. එහෙම නැත්නම් කණු කැපෙන තාක්කල් ඒක තිබිලා තියෙනවා. එතකොට තමයි සතුටු දෙකක් ඇති වෙනවා. ඒ නිසා ආරම්භ වීර්ය විතරක් නෙවෙයි. දැන් මේ වීර්ය පවත්තලක් තියෙනවා. নিකමට හිතනද කාට හරි මුළු ජීවිත කාලෙම එක චිත්තක්ෂණයක්වත් දන්නේ මම දැන් මෙතන ඉන්නවයි කියලා. එහෙමනේ වෙනි ජීවිතයක තියෙන නාස්තික ගති බලන්න කියලා කියනවා. බුදුරජාණන්සේ සඳහන් කරන ඒක තිරිසං කිය. පපංචාබි රතෝ මගෝ විරාදයේසෝ ධම්මං මුළු ජීවිතේම ගත කරලා තියෙනවා. කවම දාකවත් මම දැන් මෙතන ඉන්නවා කියන එක අත්දකලා නැහැ. බුදු ආලෝකයක් වැටලා නැහැ. ධර්මයක් ඇහිලා නැහැ. ක්‍රියාවත් කරලා නැහැ. ප්‍රත්‍යක්ෂණය කරලා නැහැ. චිත්තක්ෂණ වශයෙන් වත්. එනිසා අපි සංසාරේ කොච්චර කාලයක් ඇවිල්ලා තියනවද? විවිධ ආත්මවල සත්තු සර්පියෝ වෙලා, පෙරේතයෝ යක්ෂයෝ වෙලා, මිනිස්යොත් වෙලා කවදාකවත් මේ වර්තමානයේ ලැබිච්ච චිත්තක්ෂණය එහෙම නැත්නම් මේ සුඛී අත්තානම් පරිහරමේ ලැබිච්ච මේ ඕලාරික අත්පටිලාභය සියල්ලම කියලා හිතාගන්න. මුළු හදින්ම ඒකත් එක්ක ඉඳලා ඒ චිත්තක්ෂණයේ අත්දකින්නේ පළවෙනි චිත්තක්ෂණේ හිතන. දවදා වූ සංසාරේ පිසු කෙල කෙල ඇවිදින ගමන් බුදු කෙනෙක් දැකලා කරන්න හිතිලා එක චිත්තක්ෂණයක දැනගත්තොත් මම මෙතෙක් කල නැති විදියට මම වර්තමානට එළඹ හිටියයි කියලා මට හිතෙනවා කියන්න ඒක නිවනටත් වැඩිය වටිනවයි කියලා. ඒ පටන් ගැනීම මේ ආරම්භක ධාතුව හරි වටිනවා. මට පුළුවන් කියන හැඟීම. ඒකත් නැත්තම් එයා භාවනට අභව්‍ය පුද්ගලෙක් කියලා බුදුහාමුදුරුවෝ කියන. කොච්චර කෙරුවක්වත් වැඩන්නේ. මොන පිං જાති කෙරුවත් මේ ණයට හරක් බලන ගොපල්ලෙක් වගේ කියන. උට කවදාකවත් පස්කෝ රසේ නැහැ. උට බත් බැලේ අවිතරයි. බත් ටික දෙනවා උට. පස්කෝ රසේ නැහැ. අපි මෙතෙක් කල මේ කය පරිහරණය කරලා තියෙන්නේ ණයට හරක් බලන රටේ සල්ලි දීලා අතේ සල්ලි වේදන් කරලා රටේ හරක් බලන අඳ බාල ගොපල්ලෝ ආවේ. පස්කෝ රසය දන්නේ නැහැ. පස්කෝ රසය කියලා කියන්නේ ලැබිච්ච ජීවිතේ මාත් එක්කම ජොලිය ඉන්නවා. ඉඳගෙන ඉන්නවා. ඇවිදිනවා. හිටගෙන ඉන්නවා. නිදාගෙන ඉන්නවා. ඕකට මොනවද අඩුවක් එහෙම කාටවත් තියෙනවද? අත උසලා කියන්න මට මේ හිටගෙන ඉන්නකොට දැනගන්න විදියක් නැහැ. මේ මොකද මගේ කකුල පොඩ්ඩක් කොරයි කියලා. කකුල කොර වුණාට පස්සේ නෑ නිඳගෙන ඉන්නේ. කියන්න කතා උත්තරයක් නැහැ. කොයි වෙලාවක හරි දන්නවනේ මේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උපාදාය. චන්දං ජනේති කියන්නේ මට බෑ කියලා. මේක නොකියුවට මේකනේ කෙරෙන්නේ. දවස පුරාම ඒකනේ කියන්නේ බෑ බෑ භාවනා කරන්න බෑ මොකද දුවට බබෙක් හම්බෙන්නේ. ආච්චිට ළමයි හම්බෙනකොට තම්බිට තමයි අමාරු. ඉතින් මෙතෙක්කල් මේ මේ අනුගේ සීනි කිරණ එකනේ කෙරුවේ. ගන්සබා බිස්නස් කර කර හිටියා. මේ ලැබිච්ච මනුස්ස ජීවිත ජීවත් කරව මං කියනකොට ඉතින් බුදුරජාණන්සේ ඕමනේ 84000ක් නෙමේ මොනව කිව්වත් බෑ කියලා කියනවනේ. ඒ කියන්නේ අඩු ගන්න කුසල ඡන්දේවත් නැහැ. කැමැත්තවත් නැහැ. මේක කැඩෙන වෙලාවක් හිතන්න බණක් අහලා ඕ කරන්න හිතනොත් ඒ පුදුම ගැම්මක් ඇති කරලා දෙනවා එතනින් පස්සේ අපේ ජීවිතේ. හැබැයි ගැම්ම දිගට පවත්තන එක තමයි මේ ආරමණලද වීරිය ඇතුව ඒක අඳුන්ලා දෙන්න ඕනේ කාට හරි. දුන්නාට පස්සේ යාට කියන්න ඕනේ දැම්බට පේනවනේ. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බදාන ගන්න පුළුවන්නේ. මේක ජීවිතේ තියෙන ලොකුම පින කියලා තේරුම් ගන්න. දානෙට වැඩි, සීලෙට වැඩි, සමාධි භාවනාවට වැඩි එකක් මේක. ඉතින් මේකට අඩුපාඩු මොකද්ද තියෙන්නේ? මොනවද මේකට කොහොත් යන්න ඕන කමක් තියෙනවද? පෑම් පෑන්තල් හොයන්න ඕන කමක් තියෙනවද? අර ප්‍රොෆෙසර් ඒ සතිපාසලේ පළවෙනි එකේම කියනවා ප්‍රොෆෙසර් ලක්ෂ්මන් කතා කරලා මේ හුස්ම ගන්නකොට හුස්ම බවද ගන්න බව දැනගන්න අහවලදී කියලා ඕන ගමන් නැහැ නේ. වෙන ඕනේ වැඩක් කරන්න ගියාම අඩුම කැඩුම අවශ්‍ය කරනවානේ. මේකට බුදුහාම කියන්නේ අසේචන කෝච. අසේචන කෝච කියන්නේ මේ කසින මණ්ඩල හදන්න වැටි අනන්න මොකක්කත් ඕනේ හුස්ම ගන්නකොට හුස්ම ගන්න බදන්න. අසේචන කෝච සුකෝච විහාරෝච. ලැබිච්ච මනුස්ස ජීවිතේ විබේ වැටෙන හුස්ම දිහා බලන්න. හිටගෙන ඉන්න වෙලාවක් නම් හිටගෙන ඉන්න බව දාන්න. ඉඳගෙන ඉන්න වෙලාවක් නම් ඉඳගෙන ඉන්න බව දාන්න. මෙන්න මේක නැති වැඩි කිරීම සඳහා මේ තමන් එක්ක තමන් ගත කරන මේ වර්තමාන මොහොත වැඩි කිරීම සඳහා යමෙක් කරනවා නම් ප්‍රයත්නයක් ඒකට කියනවා අරඹන ලද වීරිය ඇති කෙනෙක් කියලා. අපි මේ කොච්චර කිව්වත් ඒක නොකරන පැත්තට කල්පනා කරනවා අසත්පුරුෂයි කියලා කියනවා. බැහැිනකොට යට හරි කරදරයි. මන්න මනෝලද්ද මේ මේ ආපම මේ ආමුදරල නිතරම බන කියනවා අහන්නේ නැතුව බුදියාගෙන ඉඳ තිබුණා කොච්චර ෂෝක්ද කියලා හිතනවා. බන ඇහෙනකොට කන හූරනවා වගේ. මට හිතෙනවා ඒක කරබන් නිකන් ඉඳ බලන්න කන බණ කියන්නේ නැතුව නිකන් මොකද වෙන්නේ කියලා බලන්න. සත්පුරුෂයෙකුට මේක පුදුම ආශාවක් ඇති වෙනවා. අනී අපි කවදාකවත් අහලා නැහැ අපිට කවදාකවත් මෙහෙම දෙයක් වෙලා නැහැ මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න එක ලෝකෙ වැඩිම කුසලයේ කියලා කියලා දෙන්න ගියොත් පන්තල් වල පිම්පෙට්ටි වලට මොනවා වෙයිද? මේ වෙලාවට බෝධින්නවන්තේ වටේ වතුර අරගෙන වටේ කැරකෙනවා භ්‍රමණය වෙනවා. සෙන්ට්‍රිෆියුගල් පම්ප් එකක් වගේ. එව්වට මොනවා වේද? එහෙම භ්‍රමණය වෙනවා දැක්කම බුදුහාමුදුර මොනවා හිතයි? බුදු කෙනෙක් අනේන වඩිනු මැන කියන්න වෙනවා බුදු කෙනෙකුට. අනේ වඩින්න එපා ස්වාමීන් වහන්සේ මේගොල්ලෝ කියක් හරි හම්බ කරන කන්නේ බුදුහාමුදුරු හින්දා කරුණා කරලා ඉන්න එපා ආවොත් එහෙම අලි අවුලක් වෙනවා කියලා. ওই මොනම දෙයක්වත් ඕන කරන කන්නේ වෙන්නේ මේකට. ඒක එතෙන්ට එනකන් නම් අපි ඇත්තට මේ ටික පුරුදු කරන්න ඕනේ. දහම් මල් පූජා කරනවා ඒ ඔක්කොම කරන්න ඕනේ. කරලා කරලා කරලා කරලා මේ කියන විදිහ නේ නිද්දස වස්තුවක් විදිහට අරබල්ලද වීරිය කියලා කියන්නේ. අර හැම කර්මාන්තයක්ම කරලාගත්ත ශක්තියෙන් මම මෙතන ඉන්නවා. මම මෙතන ඉන්න බව දන්නවා. එහෙම නැත්නම් මට මේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභේ මම සුවසේ පරිහරණය කරනවා. එකෙක් දැකලා තියෙනවද සන්තෝෂෙන් ඉන්න එකෙක් මේ ලෝකේ? එකියක් දැකලා තියෙනවා දඩු ගන්න. මුක්කක් හරි අඩුවක් තියෙනවා. මුක්කක් හරි අඩුවක් තියෙනවා. ඉතින් ඒක හොය හොයා යනවා. අර ලැබිච්ච ඔක්කොමත් හරි අර පුංචි අඩුවත් හරි. ඇත්තෙක් හම්බුණත් හෙන්ඩුවක් නැහැ කියලා කියනවා මිසක්කා. බුද්ධ උත්පාද කාලේ අඩුවක් තියෙනවා. manussත්ත්ව පරිලාභේ මේ වගේ කැටි දකින්නකොට මේ ලෝකේ ඉන්න අංගවිකල පුද්ගලයොත් එක්ක බලන මොන්න තරම් පින්වන්තද? ක්ෂණ සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය සත්පුරුෂ ආශ්‍රය අවශ්‍ය නම් පැවිදි වෙන්නත් පුළුවන්කම තියදී අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කොච්චරක් චෝදනා පත්‍ර ලියනවද කොච්චරක් අඩුපාඩු කියලා දෙයියනේ අනේ අයියෝ කතරගම දෙයියෝ අනේ මට මේක අරන් දෙන්න අනේ සමන් දෙයියෝ මේක අරන් දෙන්න අනේ කියාගෙන අල්තාරයක් ළඟට ගිහිල්ලා බැගෑ වෙන හැටි දකින්නට දෙයියන්ට හිටගෙන බඩ යනවා ඇයි හත් දෙයියනේ මෙච්චර වටිනකමක් හම්බෙච්ච මේ මිනිස්සු ඇවිල්ලා මේ පුංචි දේවල් වලට දෙයියෝ ඉස්සරහා අඬා වැටෙනකොට චි හරිම සෞතුයි. උද දෙයියෝ බලා ඉන්නවා මෙහෙට එන්න. හම්බෙලා මේ භාවනා ටිකක් කරගෙන අපි කියලා දෙයියෝ ගාවට කියලා කියනවා අනේ මෙතන ගානකුත් තියෙනවා පළතුරු ටිකකුත් තියෙනවා මේක අරගෙන අනේ කොහොමරි මට මේ අඩුපාඩු පොඩ සම්පූර්ණ කරලා දෙන්න කියලා. එක එකක් බැටල නැහැ සන්තෝෂේ මේ ජීවිතේ. මිනිස්සු එක එකක්වත් මැරලා නැහැ. අතිත්තෝ කාමදාසෝ ඌනෝ. මරණ හැම වෙලාවෙම අතෘප්ති කරව මැරලා තියෙන්නේ. කාමයට දාස වෙලාම මැරලා තියෙන්නේ. ඌනව තමයි මැරලා තියෙන්නේ. ඉතින් ඒක තේරුම් අරගෙන ඒ ඌන භාවය හෝ අතෘප්ති කර භාවය මම දැන් මෙතන ඉන්නවා කියන බලපන්නේ. ඔය කොච්චර ජාතිවාදී ආගම් ප්‍රශ්න ආවත් ඔය මොන දුර්භික්ෂාවත් මම මෙතන ඉන්නවා කියන එක දැනගන්න බාධාවක් වෙනවද කියලා බලන්න. ඒකට කියනවා විරියාරම්භ වස්සු කියලා. අන්නේ විදිහට කල්පනා කරනකොට හිතනවා මේ මේ manussාත් ප්‍රතිලාභේ ගන්න අපි කොච්චර මහන්සිලාද? දැන් හම්බුණාට පස්සෙත් ඒත් අඩුවක් තියෙනවා. නමුත් ඒ අඩුව මේ අනුප්පන්නානම් පාපකාරණං ධම්මාණං න උපාදාය කියන එකට බලපාන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරලා තියෙන්නේ නුනුලින් නුවණින් කල්පනා කරනවා. රැඩිකල් වාදීව කල්පනා කරනවා. විප්ලවීය විදිහට කල්පනා කරනවා. එහෙම කල්පනා කරන්නේ නැහැ මේ ලෝකේ. ඒක ගැන බය වෙන්න එපා. නමුත් Tamanට කල්පනා කරන්න ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මුළු බුද්ධ ශාසනයම කියන්නේ සබ්බ පාපස්සා කරන. පවෙන් වෙන්වීම පමණයි. අද වෙලා තියෙන බුද්ධ ශාසනය කියලා මොකද්ද පින් කරනවා කියන එකක් ඉස්සරහින් දාගෙන තියෙනවනේ. දැන් කර ගුණා පස්ස දාලා කරත්තෙන ඉස්සරහට දාලා තියෙන්නේ. ඉතින් කොහෙද අපිට මේ යමක් කිරීම හරහා දැඟලිල්ල හරහා පින් කිරීම හරහා යමක් නොකර මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්නවා කියන මේ අති ශ්‍රේෂ්ඨ කුසලයේ කරගන්න හම්බ වෙන්නේ නැහැ. අපි මේක පට තේරලා තීරුම් ගත්තේ නැත්තම්. ඒක නිසා අකුසල් නොකර සිටීම සබ්බ පාපස්සා කරන කෙනෙක් බුදු කෙනෙක් නෙමෙයි බුදුවරයන් වහන්සේලාගේ. සීල බුදුරණ. මේකේ තව පැත්තක් තියෙනවා. එකක් තමයි නූපන්න අකුසල් නොයිපදවීම සඳහා අපි මෙදෙක් කරන විස්තරට අමතරව දැනට సంతානගතව තියෙන උපන් අකුසල් අයින් කිරීම. ඒක නිසා බුරුමේ ආචාර්යවරු නැත්නම් අපේ ටීකාචාර්යවරු සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට අලුතින් අකුසල් නොයිපදවීම පිණිස මේ ගන්නා ප්‍රයත්නය ඒකට කියනවා විරිය ශික්ෂා කියලා. වීරියෙන් කරන ශික්ෂාව. ඒක කියනවා අපි බලකොටුවක් හදලා අන්තපුරයක් හදාගත්තට පස්සේ බලකොට වටේට කාවල්කාරයෝ තියලා දීගකල් දාලා පුද්ගලික හමුදාවල් දාලා රැකලා පිටින් එන අනතුරු අනදර නතර කරන්න පුළුවන්. ඒකට කියනවා විරිය අරසාව කියලා. නමුත් මේ වෙනකොට බලකොටු ඇතුළට ඇවිල්ලා හොරෙන් රින්ගගෙන ඉන්න හතුරු ඉන්නවා නම් එයා ඉන්නා තාකල් අනතුරුදායකයි. නිසා රාජ්‍ය තන්ත්‍රයේ එකක් තමයි අලුතෙන් හතුරන් ඇතුල් වෙන්න දෙන්නේ නැති එක. ඒකට කියනවා විරිය ශික්ෂා කියලා. ඇතුලේ ඉන්න දැනටමත් ඇතුලේ ඉන්න හොරු අල්ලන එක uppannana papakanan akusalanan dhammanan pahanaya දැනටමත් උපදිලා තියෙනවා දැනටමත් ඇතුළටලා ඉන්න බෑ කොයි එකද කියලා අල්ලන්න බෑ අන්න ඒකට කියනවා දෙවෙනි සම්‍යක් ප්‍රදන් වීරිය uppannānaṁ pāpakānaṁ akusalānaṁ dhammānaṁ pahādāය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදහති කවුරු හරි අල්ලගත්තයි කියලා තු මේ දවස් පහම භාවනා කළා හරි මට දැන් පුළුවන් ඒ හුස්ම දෙකක් බලන්න මට දැන් පුළුවන් සක්මන පියවරක් දෙකක් බලන්න නැත්නම් ඉඳගත්තාම මට මගේ කායත් එක්ක ටික වෙලාවක් ඉන්න පුළුවන් දැන් මේක මේ හරියට තඹ සතියේ කාසියක් තැනි පොලෝක රෝල් කරලා එරියා වගේ ගිහිල්ලා ඔක ටික වෙලා ගිහලා වැටෙනවනේ කාසිය. දැන් පොඩි ළමයි කැවිදිනකොට 7යි 7යි ගිහලා වැටෙනවනේ. ඒ වගේ අපේ හිත වැටෙන වෙලාවක් එනවා අරමුණෙන් පිට වැටෙන වෙලාවක් එනවා. දැන් මේ වැටීමට හේතු වෙන්නේ සද්දයක් කියලා හිතමු. වේදනාවක් කියලා හිතමු. හිතවිල්ලක් කියලා හිතමු අපි කියනවා මේ සතිය පිට ගියයි කියලා. ඒතකොට දැන් මේ යෝගාවචරයට අහිංසකව යන්දන් තතන තතන විදින බබෙක් වගේ ඔන්න පියවරක් දෙයක් යන්න පුළුවන් ඔන්න වැටෙනවා. එහෙම නැත්නම් හුස්මත් දෙකක් බලන්න පුළුවන් ඔන්න වැටෙනවා. ඉතින් මේ தত্ত্বය යටතේදී මේ යෝගාවචරයට ඒ ගමනේ යද්දී මේ කොහිදෝ නැති සද්දයක් එන්නේ. කොහිදෝ නැති වේදනාවක් එන්නේ. කොහිදෝ නැති හිතවිල්ලක් එන්නේ. ඒක පන්න කරන ලද අකුසලයක් කියලා අපි හිතමු. වැඩි කරගෙන යනවා එයාට හොඳ අරමුණලඳ වීරියක් තියෙනවා. වැටෙනකොට වැටෙනකොට නැගිටින්න ඕනේ. එහෙම තියාගෙන යනකොට මෙයා දක්ෂව කමඨාන් වාතාවරයට ලිව්වොත් මට දැන් තේරෙනවා ඉඳගත්තුම මොකද්ද කරන්න ඕන කියලා මට දැන් තේරෙනවා ධක්මං කරන්න මොකද්ද කරන්න ඕන මට ඒක පේනවා වෙනදට වැඩි එක පියවරක් වෙනදට එක හුස්මක් වෙනදට එක පිම්බීම හැකිලීමක් නැත්තම් වෙනදට එක තප්පරයක් වෙනදට වැඩි එක විනාඩියක් ඉන්න පුළුවන් නමුත් එනකොට මට මෙන්න මේ බාධා එනවා මට මේ විදිහට ඒ බාධ જાති තුනක් ඒක මේකට අදාළ නෑ බෞද්ධ භාවයේ සඳහා කියනවනම් බාධ જાති තුනක් තියෙනවා වේදනා නිසා බාධා වෙන කෙනා සංඥා නිසා බාධා වෙන එකනා සංස්කාර නිසා බාධා වෙන. ඒ චරිත තුනක්. ඒක නිසා මේ බාධාවෙන් තමයි මම මොන චරිතයටද අයිති කියලා දැනගන්නේ. දැන් බාධාවෙන් තමයි මම කේන්දරේ බලන්නේ. මම ඉදිරි ගමනට මේ පෙට්‍රල් කොච්චර ගහන්න ඕනද අඩුවකටම කොච්චර දාගන්න ඕනද මාර්ගෝපකරණ මොනද හදන්න ඕන කියලා දැනගන්නේ මේ භාවනා කරගෙන යනකොට Tamanට හැප්පෙන දේවල් හැටියට Tamanට අරියාදු කරන දේවල් හැටියට Tamanට මුලිච්ච වෙන දේවල් හැටියට Tamanට අතුරු ආන්තර කරන දේවල් හැටියට ඉතින් සමහරෙකුට මොනවාක්වත් ප්‍රශ්න නැහැ වේදනාවයි ප්‍රශ්නේ එන්නෙත් නැහැ භාවනා මධ්‍යස්ථානයේ ආපු බෑවුව කරන්න බෑ ඉඳගෙන ඉන්නේ කොහොමද හිටගෙන ඉන්නේ කොහොමද ගෙදර ඉඳන් ඉඳගෙන ඉන්නේ නැතුව ආවාගේ ගෙදර හිටියත් ඕල්මන් ඉඳගෙන තමයි ඉන්නේ. මෙහාවයි කියලා අලුතෙන් එකක් නැහනේ. කෙසේ නමුත් අපි හිතුවොත් මේ වේදනා චරිතයක් දැනගත්තොත් නැත්නම් එයා කමඨාන් සුවාතාව ගියොත් මට ඇත්තට මොන ප්‍රශ්නක් නැහැ භාවනා කරනකොට මට තියෙන්නේ වේදනාමයි කිය. ඉතින් ඒක භාවනාවේ ලැබිච්ච ඵලයක් වශයෙන් සලකනවා නම් රෝග නිర్ణයක් වශයෙන් සලකනවා නම් කර්මස්ථානසේට සැක නැතුව කියනවා නම් මට හිතවිලි ප්‍රශ්නකුත් නැහැ, සද්දපත්තුකුත් නැහැ. මට තියෙන්නේ වේදනා ප්‍රශ්නයක් කියලා. මේ ඉදිරිපත් කිරීම කොච්චර රෝග නිర్ణ කරන සුළු දෙයක්ද කියලා හිතන්න. ආයේ බුදු කෙනෙක් ඉන්නවට වැඩිය, එනකන් ඉන්නවට වැඩිය, දැන් මට භාවනා කරනකොට මෙන්න මේකයි එන බාධා. ඒක කියන්නත් ඉස්සලා බලන්න නැවත නැවත කරලා බලන්න. වේදනා මමද මෙන්න මේ ආකල්පයක් තියෙනවානේ මේ වේදනාව මට කරදර කරනවා කියන එක වාර්තා කරන්න ඉස්සෙල්ලා මට සද්දෙන් නෙවෙයි හිතවිල්ලෙන් නෙවෙයි වේදනාවෙන් ය කියන එක කාටද කියන්න පුළුවන් නම් ඒක තමයි ආරම්භේ දැනටමත් ඉපදිලා තියෙන අකුසල් දුරුවන් කිරීමේ කතාව. ඒක කමඨාන් සුද්ධ කිරීම වෙන්නේ උඟ දෙනෙක් ලැජ්ජයි කියන්නේ. උඟ දෙනෙක් ඒක Tamanට චරිතයට නරක දෙයක් විදිහට සලකනවා. ඉතින් කවදාකවත් එයාට තමන්ගේ චරිතය කියන්නේ මොකද්ද? ලෙඩේ මොකද්ද කියලා අඳුරගන්න හම්බෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය අපි මේ අඩුපාඩු වසහාගෙන ජීවත් වෙන ෂට මායාවී චපල ගතියක් නේ ජීවිතේ තියෙන්නේ. කමඨාන් සුද්ධ කිරීම මේක හෙලි කරනවා. සතිය වැඩි වීමෙන් මට ප්‍රධාන බාධා කරන දේ. ඉතින් ඒකදී මට බුද්ධම හිතෙනවා ඒ බුදුන් පන්සවාචික කියන හැටි ඒක යෝගාවචරලව කියව ගන්න බැරි වුණොත් යෝගාවචරයක වාර්තා කරේ නැත්නම් වැරද්ද 100%ක්ම ගුරුවරයාගේ කියලා. ගුරුවරයා ගෝලයා කියන්නේ නැහැ. ගෝලයා හැම වෙලාවෙම මේක වසංගනවා. එහෙම තමයි අපේ අම්මලා තාත්තලා අපිට උගන්ලා තියෙන්නේ. එහෙම තමයි අපිට මේ සමාජයේ සදාචාරය කියලා උගන්ලා තියෙන්නේ. එහෙම තමයි මේ රංගපෑම යන්නේ. නමුත් කර්මස්ථානාචාරවල කියලා දෙන්න එනවා. භාවනා කරනකොට පුතේ, භාවනා කරනකොට බබෝ, භාවනා කරනකොට දුවේ මොකක් හරි එනවා. ඒකෙන් තමයි පාර පෙරෙන්නේ. කරුණාකල මේක හෙලි කරපන්. කරුණා කරලා මේක පරීක්ෂා කරලා හෙලි කරපන් කියලා කාට හරි කියා ගන්න පුළුවන් නම් මට එන්නේ වේදනා ප්‍රශ්නයක් කියලා. එහෙම නැත්නම් කාට රේන පුළුවන් සංඥා ප්‍රශ්නය. සංඥා කියන එක කියා ගන්න බෑ යාර. sannivedana කරගන්න දන්නේ නැහැ. මෙතන ඉන්න විශාල පිරිසක් භාවනා උකෝ කියලා මට්ටම් වලට ගිහිල්ලා තිනවා. එයාට ඒක කියා ගන්න බෑ. නිකන් ගොළුෙක් දැකපු හීනයක් වාගේ. ගානවා මේ කීවන්න උත්සාහ කරනවා මෙයාට කියාගන්න තේරෙන්නේ නැහැ. මොකද ඒ කමඨාන් සුද්ධ කිරීමේ වැඩේ කෙරිලා නැහැ. ඒක දත් ගලවන වගේ වැඩක් නේ. ඉන්ජෙක්ෂන් එකක් ගහලා ඩ්‍රස් කාලා තියලා අල්ලන ඩ්‍රස් කාලා අල්ලන ඉතින් කට අරගෙන ඉන්න එකයි තියෙන්නේ. ඉතින් කවුරක්වත් කැමති නැහැ වැඩි මහල්ලෝ අයියෝ. එහෙම දත් ගලවන්න බෑනේ. sannivedana කරන්න ගියාම අපි දෙවෙනි භාෂාව ඉගෙන ගන්න වැඩි හිටියෙක් වාගේ දන්න ටික කියන්නකෝ. මේකෙදී පුදුම අපි ඉස්සරහට යනවා පොඩි ළමයින්ගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. පොඩි ළමයෙකුට කිව්වොත් එහෙම මේමයි කරන්න ඕනේ කියලා ඒ ළමයි ගිරව් වගේ. මොකද ඒගොල්ලන්ට තමන්ගේ වැරද්ද හෙලි කරනවා කියන එක ප්‍රශ්නයක් නැහැ නේ. මොකද ඒගොල්ලෝ චරිතයක් හදාගන්න නැහැ නේද? ඇඳලා නැහැ නේ. මේ නාකියෝ නාකිච්චෝ වට කරගත්තාම මොන්න දෙයක්වත් කියන්නේ ඒක ලැජ්ජයි. ගෙදර කට්ටිය ඉන්නවා, අහල පහල ඉන්නවා, ස්වාමීන් වහන්සේ හරි ප්‍රසිද්ධිය කියනවා, අනිත් එක එක එක නාගෙන ඉන්නවා. ඊට මීට වැඩිය හොඳයි සංසාරේ මේ කුණු ටික අරගෙන ඇවිදින එක. අඩු ගානේ මෛත්‍රී බුදුහාමර එනකන් පොඩ්ඩනේ තව ඉඳ වෙන්නේ. මේක හෙලි කරපියව. හෙලි කරන්න බැරි වීම පුද්ගලිකව ගන්න එපා. පුද්ගලික කවදාකවත් ගන්න එපා. එහෙම නැත්නම් අපිට කවදාකවත් සුද්ධියක් ලබන්න හම්බෙන්නේ නැහැ. අනිතික සංස්කරණේ මේක මට විය යුතුයි මේකට මම මෙහෙම කරන්න ඕන කියලා අර එන එකට එන තාලෙට එන්න දෙන්නේ නැතුව ඒකට ආලවට්ටම් කරනවා. ඒකට තමයි මේ මෛත්‍රී භාවනාව කරන්න හදනවා. කරුණා භාවනාව කරන්න හදනවා. බුද්ධානුස්සතිය දාන්න හදනවා. මේ එන දෙයට එන්න දෙන්නේ නැහැ. ඉතින් රෝග ලක්ෂණ දැන්නේ તો කොහොමද වේදා බෙහෙත් කරන්නේ? මේ කමටහන් දෙනකොට කියනවා මෙන්න මේ ටික කරන්න. තමන් භාවනා කරන යනකොට බාධා එයි. එන බාධා විවර්තා කරන්න. කවදාකවත් එහෙම කරන්න බෑ. සකස් කිරීම කරනවා. ආලවට්ටම් කරනවා. හැඩ කරනවා. හොඳ එකනකම් බලනිනවා. ඒ චරිත වැටෙන්නේ සංස්කාර චරිත වලට. මෙන්න මේ චරිත තුනෙන් කොයි එකද Tamanට එන බාධාව කියලා දැනගෙන හුදුවට කමඨාන සුද්ධ වෙනවා කියන්නේ ඒ බාධාව තිබුණට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද කියලා ඇහුවහම කල්පනා කරන මේක බාධාව තුළ ඉඳගෙන ඉන්න බව දැනගන්න ප්‍රශ්නේ නැහැ. සද්දයක් ඇහුණයි කියලා සද්ද ගියාට පස්සේ ආපහු ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. වේදනාවක් ආව නම් වේදනාව ගියාට පස්සේ දැනගන්න පුළුවන් නේ. හිතවිල්ලක් කියලා කරදර කරනවා කිව්වහම හිතේ දිගටම එනවා. එන්නේ නැත්තම් ඊට පස්සේ මේ යෝගාවචරය කවදාද හිතන්න කමටහන් සුද්ධ කිරීම අල්ලගෙන වේදනාවක ඉඳලා නැවත අරමුණට එන කතාව ලස්සනට කියන්න පුළුවන් නම් සද්දිකට ගියේ හිත නැවත අරමුණට එන කතාව ලස්සනට කියන්න පුළුවන් නම් හිතවිල්ලකට ගියේ ඒක ආයේ අරමුණට මෙතන තමයි දැනට උපදිලා තියෙන කෙලෙස් ගෙවන් කිරීමේ කතන්දරේ පටන් ගන්නවා. මේකට කියනවා රෙසිලියන්ස් කියලා. නැත්නම් ඉන්ට්‍රොසෙප්ෂන් කියලා. මේ හිත කොච්චර පිට ගියත් අනිවාර්යයෙන්ම ඒ වැඩේ වුණාට පස්සේ ගෙදර එනවා. අන්නේ පිට යන කතාවට පශ්චාත්තාප වෙන එක නා හැමදාම අකුසල් සමාදන් වෙනවා. පිට ගියේ හිත නැවත අරමුණට එන හැටි කතා කරන්න ගිය දවසේ සම්පූර්ණ නිකන් පුණු ගෑවිච්ච රෙද්දක් ඩෝබිට දැම්මා වගේ එහෙම නැත්නම් අපුල්ලන කෙනෙකුට දුන්නා වගේ පුදුම සුද්ධියක් එන්න පටන් ගන්නවා. අදාහ ගන්න බැරි තරම්. ඒක තිරියම් කරනවා කියලා මං කියන්නේ. කාට හරි පුළුවන් නම් මගේ හිත පිට යනවා ඒක ප්‍රශ්නයක් නෑ සද්දෙට පිට යනවා වේදනාවට යනවා ඒකත් අඳුර ගන්නවා ඊට පස්සේ ඒ සද්දේ ඉඳලා හෝ වේදනාවේ ඉඳලා හෝ හිතවිල්ලේ ඉඳලා මොන කුණු හරපේ ඉඳලා හරි කමන්නේ ආපහු එන ගමනේ එකමයි මොන අකුසලයට ගියත් ආපහු එන ගමන එකයි. ඒ නිසා කවුරු එක වාර්තා කරත් ඒකේ ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ. ඒක වාර්තා කරන එකේ බාලමහලු ගතියක් නැහැ. ඒ වාර්තා කරන එකේ උගත් නුගත් ගතියක් නැහැ. ඒ වාර්තා කරන එකේ පොහසත් දුප්පත් වේදයක් නැහැ. මෙතනදී manussකම එළියට එනවා. මෙතෙන්දී විතරයි අපේ manussකම එළියට එන්නේ අපි වැරදිච්ච තැන ඉඳලා නැවත හරි අරමුණට එන පාර. මෙච්චර සුන්දර මෙච්චර සජීවී මෙච්චර තාසනයට පණපවන තැනක් ඇත්තේ නැහැ. ඒක ඒක උද්දීපනය කරන්න, Java කවන්න, තෙද ගන්නට බුරුම පඬිස්සංශ කියනවා කොහි පිට ගියත් නැවත ආපු ගමන කියන්න පුළුවන් නම් ඒ අතරවාර ඉපදිච්ච කෙලෙස් සේරම අහෝසි වෙනවා කිය. මේක තමයි කෙලෙස් අහෝසි කිරීමේ පළවෙනි පාඩම. කොයි තැනකට හිත ගියත් නැවත ආපහු gedara ආපු ගමන විස්තර කරන්න පුළුවන් නම් අර පිට යෑම කෙලේ සවස් වෙනවා. උන්වහන්සේකට සමීකරණයක් හදනවා. පිට යන්නේ ඉස්සෙල්ලා සතිය නම් පිට ගිහිල්ලා ආපහුත් එන්නේ සතිය නම් මේ දෙක මැද තියෙන කිසිම දෙයක කෙලෙස් හිටින්න බෑ. එතකොට uppannāna pāpakānaṁ akusalānaṁ dana ඔන්න ඒවද බොඳ වෙන්න පටන් ගන්නවා. ඔන්න ඒක ඔද්දල් වෙන්න පටන් ගන්නවා. ඔන්න ඒක දියාරු වෙන්න පටන් ගන්නවා. ඒතර යෝගාවචරය තියෙනවා මම මෙතෙක් කල් කතා කරලා තියෙන්නේ මොනවද? මම යන්නේ කොයිද කියලා ඇහුවොත් මල්ලේ පොල්නේ කියලා තියෙන්නේ. කවදාකවත් අපිට මේ නන්නත්තර වෙච්ච හිතක් නැවත එන ගමනක් දකින්න අපි දැනගෙන ඉඳලා නැහැ. අපි දන්නෙත් නැහැ ඒක තිරියන් වෙන වැඩක් කියලා. අපි දන්නෙත් නැහැ ඒක කෙලෙස් සහෝස වෙන වැඩක් කියලා. ඒ නිසා ඕන තැනකට හිතට යන්න ආන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ මේ කතාව මම ඉස්සලා දවස්වල සාමාන්‍යයෙන් කියන්නේ නැහැ. මොකද ඒක යෝගාවචරයට එච්චර ගැම්මක් එන්නේ නැහැ. නමුත් යම් ප්‍රමාණයට සතියක් තියෙන, යම් ප්‍රමාණයට සද්ධාවක් තියෙන, යම් ප්‍රමාණයට සීලයක් තියෙන කෙනෙකුට බය නැතුව කියන්න පුළුවන්. කොහේ ගියත් නැවත gedara බල ආපහු එන ගමන කියන්න පුළුවන් නම් ඒක ලෝක විශ්ව සාහිත්‍යයට වැටෙන කතාවක්. කිසිම කෙනෙක් ඒකට දක්ෂ නැහැ. ඒකට හේතුව මොකද මාන්නේ නිසා. ඒකට හේතුව මොකද සක්කාය දිට්ඨිය නිසා. ඒකට හේතුව මොකද තෘෂ්ණාව නිසා. නිසා ප්‍රපංච කරන එක්කනට කවදාකවත් පිට ගියේ එක අප වෙන්න බෑ. ඒක සාරිපුත්‍ර සාංශයේ එක හේතුවක් පෙන්නනවා. හිත පිට යනවා කියලා පශ්චාත්තාපයෙන් එක්කනට කවදාකවත් මේ කතාව කියන්න බෑ කියලා. මගේ හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන කෙනාට ඒකට තැවෙනවා මිසක්කා. ආපහු ආපහු කතාව කියන්න බෑ. ඒක සාසනික පැත්තෙන් කියන්නේ සදාචාරවාදියාට නිවන් දකින්න බෑ. සදාචාරවාදී හැමදාම පශ්චාත්තාප වෙනවා බලන්නකො හිත පිට ගියානේ කියලා. නමුත් ගිය ගමන ආපහු එන එක විස්තර කරන්න පුළුවන් මේ මෙතනම ළඟ ඉන්නව සාරිපුත්ත හාමුදුරුවෝ. මෙතනම ළඟ ඉන්නව බුදුහාමුදුරුවෝ. එතරම් ළඟ තියෙනවා ධර්මය. ඕනේ තරම් පරීක්ෂා කරන්න පුළුවන් මොකද කොච්චරද හිත පිට යනවනේ. ඒකට කවුරක්වත් පෙට්‍රල් වියදම් කරන්න ඕනේ නැහැ නේ හිත පිට යනවා තියෙනවා. පිට පිට යන වෙලාව යන වෙලාවේ ලක්ෂයක් පිට යනට එකක් බලන්න ආපහු එන හැටි. එදාට තේරෙයි manussක මේ කවුරුවක විස්තර කරත් එකයි විස්තර කරන්නේ. ඒකේ පියවර හතරක් බුදුහාමරෝ පෙන්ලා දීලා තියෙනවා. පිටිගියේ හිතක් නැවත අරමුණට එන එන හැටි මේ වෙනකොට කරලා තියෙන නියුරෝ සයන්ටිස්ලා දෙකක් අල්ලගෙන තියෙනවා. පිටිගියේ හිතක් නැවත අරමුණට එනකොට ස්නායු ශල්‍ය විද්‍යාව හැටියට ස්නායු විද්‍යාව හැටියට දැනට තියෙන උපකරණ වලින් දෙකක් අල්ලන්න පුළුවන්. බුදුජානනාංශය සඳහන් කරනවා සරති උත්තානි කරෝති සරති විවරති උත්තානි කරෝති දේශේති කියලා වැරද්දක් වුණාට පස්සේ නැවත වැරද්ද හරි පැත්තට දාන එක. මේක තමයි ශාසනය කියන්නේ කියලා බුදුහාමර කියලා තියෙනවා. කවුරු හරි මේ වෙච්ච වැරද්දක් නැවත ගෙනල්ලා හදලා ඒක ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒ තමයි සජීවී ශාසනය කියන්නේ. එයා ශාසන පණ දෙන කෙනෙක්. එයා වැරද්දෙන් අකුසලයක් කරගන්නේ පිනක් කරගන්න. ඒ වෙච්ච වැරද්දේ පීවර වශයෙන් මට තේරුණා මං හිතේ සද්දෙක් කියලා. වසන් ගන්නෑ. විවරණය කරනවා මම ඉන්න ඕනේ සක්මනේ නමුත් මං ඉන්නේ සද්දක කියලා දානවා. ඊට පස්සේ උත්තානි කරෝති එක පැහැදිලි කරලා ප්‍රකාශ කර දැනගන්නවා. මට ඕනකමක් තිබුණේ නැහැ සද්දෙට යන්න මම සද්දෙට ගියා. මට ඉන්න ඕනලා තිබුණේ පියවරේ. ඊට පස්සේ කියලා කමඨාන් සුද්ධ වෙනවා කියනවා මම සක්මන් කරගෙන ඉන්නකොට මට සද්දයක් ඇහුණා. මම දැනගත්ත සද්දෙක ඉන්නේ කියලා මට ඒක ගැන ලැජ්ජාවක් මොකුත් නැහැ. මොකද මං කියලා ගියා නෙවෙයි නේව. නිකන් යන්නේකනේ. මම ඒ වෙලාවේ ආපහු ආවරමුණට කිසිම බාධාවක් නැහැ ආපහු එන්නේ. කියලා සරති විවරති උත්තාන කරෝති දේශේති කියලා මේක තේරුම් ගත්ත දවසේ තේරෙයි ශාසනය කොච්චර සජීවිද කියලා ධර්ම කියන කොච්චර සජීවිද අපි මෙතෙක්කල් මූණ උගුරට බේත් බොන්න ගිහිල්ලා තියෙනවා අපි කවදාකවත් මෙතෙක් හදාගත්ත ධර්මතා මේ කෙලෙස් කපන තැනට සංසාරේ දැනන තියෙන කෙලෙස් సంతානෙ දැනලා තියෙන කෙලෙස් ගෙවම් කරන පැත්තට අපි කොච්චර නොදැනුවත්කමක් අපි ළඟ තියෙනවද දන්නවනම් මොනවාවත් අඩුවක් නැහැ. අහවල් දෙය කියලා අඩුවක් නැහැ. අපි ඒ වෙනුවට හිත පිට යාම ගැන පශ්චාත්තාප වෙන්න වෙන්න මායя දිනා වෙනවා. දිනනවා. කෙලෙස් දිනනවා. ඒකට පිට පිට යන්න හේතු වෙච්ච මිනිසුන්ට ආත්ම ආරෝපණය කරනවා. තමයි නීච තත්ත්වයටපත් වෙනවා. බුදුජානනාංශල බණ කියන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. සාරිපුත්‍ර සාංශිකේ ධර්මයක් දිදුලන්න වෙලාවක් නැහැ. මගේ තියෙන ඉදිරියට යන ගමනක් සලකන්න මට වෙලාවක් නැහැ. මං හිතනවා මේ සද්ද නතර කෙරුවොත් නිවන් දකින්න පුළුවන්. එහෙම නැත්නම් මේ හිතවිලින එක නතර කෙරුවොත් නිවන් දකින්න පුළුවන්. වේදනාව නතර කෙරුවොත් නිවන් දකින්න පුළුවන්. ඉතින් අනේ ස්වාමීන් වහන්සේ කියන්නකෝ මේ වේදනාව නතර කරන්න ඇති. ඉතින් හරියට මේ තියාගෙන දෙන්නේ නැති එකක් වගේ ගුරු මුෂ්ටියට තියාගෙන ඉන්නවා වගේ. කොහොමරි ස්වාමීන් වහන්සේ මෙහෙමයි මේ හිතවිලින එක නැතර කරලා දෙන්නකෝ. ඉතුරු ටික මං කරලා දෙන්නම් ඔබ වහන්සේට කියලා කියනවා. එතන මේ සද්ද ඇහෙන එක නැතර කරන්නකෝ. උයි තුනම නැතර වෙනව මැරිච්චාම. මං ෂුවර් එකට කරලා දෙන්නම් ඒ ටික. වෙනවමයි. ওই වේදනාව එකක්වත් එන්නේ නැහැ මරණයට පස්සේ. ඒ මැරිච්ච මිනිහේ මැස්ස වහනවා කටේ. කවදාකවත් මෙහෙම කරනවා දැකලා තියෙනවද මිනිහා? බලයින් අපිට හිතෙනවා එහෙම කරන්නේ. චික්කේ මේ කටේ මැස්ස වාදිත් මේ මිනිහ කරවන ඉන්නේ නේද? ඊට පස්සේ කොර වෙච්ච අඳ වෙච්ච මිනිස්සු ඔක්කොම මිනිහ ලස්සනට හදලා දිනවනේ කකුල් දෙකේම කීති බකලයක් එහෙම මොකක්වත් නැතුව ෂෝක් එකට හදලා දිනවා. මෙරියව්. එතකොට ඔය ලෙඩ ඔක්කොම නැති මේ කියන්නේ මැරෙන්න ඉස්සෙල්ලා කරන්න පුළුවන් කියලා. මේ කියන්නේ මේ ජීවිතේ කරන්න පුළුවන් කියලා. මේ කියන්නේ නූපන් අකුසල් නොයිපද වීමේ කෘත්‍ය දන්න කෙනාට උපන් අකුසල් වීමේ කෘත්‍යය. නිකමට හිතනද නිකමට කල්පනා කරලා බලන්න. මේ බුද්ධ ජයන්ති එන්නේ ඉස්සලා 1956 ට ඉස්සලා කවදාවත් මේ වගේ දෙයක් අහන්න හම්බෙලා තියෙනවද? කවදාවත් නැහැ. මේවා මේ තිබිලා නැතෝ කියන්න නම් බෑ. මේ ඉස්මතු වෙලා ආවේ නැහැ. දැන් ඇවිල්ලා තියෙන්නේ. ආනියා වෙලාවේ තවත් මේ පිළිණු වෙච්ච බුද්ධ ශාසනයක් ගැන කතා කරන්න එපා. මත්තරේන බුද්ධ ශාසනයක් ගැන කතා කරන්නත් යන්න එපා. අපි හදලා තියෙනවනේ යම් සතියක්. අපි හදාගෙන තියෙනවනේ යම් සද්ධාාවක්. අපි හදාගෙන තියෙන සීලයක්. ඕකේ ඉඳගෙන බලන්න එන හැම අකුස හැම එන බාධාවකින්ම මගේ චරිතය මොකද්ද කියලා පේනවා. ඒ බාධාව තියේදී ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද? ඇවිදින බව දැනගන්න පුළුවන්ද? හුස්මට හිත ගන්න පුළුවන්ද? පුරුදු කළා තියෙනවා. සක්මන් හිත ගන්නකොට ඔක්කොම එපා. එකක් ගන්න බෑ. ගත්තට වැඩි අහපන් ඒක බය නැතුව සබාවක් කියන එක. ඒකට කියනවා වික්ත ප්‍රතිබල කියලා. ඒක වසංගෙන් වන නඩු පරාදයි. ඒක වසංගන තාක්කල් ඒක හේලි කරගන්න බැරි තාක්කල් Taman අහිංසකයි නමුත් නඩු පරාදයි. මේක හෙලි කරපු දවසේ මාරයත් බයයි යම රජුත් බයයි කෙලෙසුත් බයයි මොකෙක්වත් නැහැ මේකට විරුද්ධ නැගිහිරි. ඒ නිසා මේ විරියාරම්භ කතාව පටන් ගත්තේ පොඩි වුණාට අප්ප කිච්ච වුණාට මහා සමාරම් අප්ප සමාරම්භ වුණාට මහා කිච්චක් කරනවා. තීරණ තමයි මෙතෙක් කල මට බැරි නොත් කර ගන්න බැරි වැඩක් දැන් ඉස්සරහට පාර පෑදෙනවා කියන එක තේරෙන පටන් ගත්තාම භාවනාව බොණ්ඩ ඇබ්බැහි වෙනවට වැඩිය ඇබ්බැහියක් වෙනවා. කුඩු ගහන්න ඇබ්බැහි වුණාට වැඩිය ඇබ්බැහියක් වෙනවා. ස්ත්‍රී දූර්තයට වැඩිය ඇබ්බැහියක් වෙනවා. සුරා දූර්තයට වැඩිය ඇබ්බැහියක් වෙනවා. මේක දන්නේ නැත්නම් සුරා දූර්තේ හොඳයි ඉස්ටි දූර්තේ හොඳයි ඕනි දූර්තයක් හොඳයි මේක අහු වුණාට පස්සේ ඒ මනුස්සයාට අම්මත් එපා වෙනවා තාත්තත් එපා වෙනවා වස්තුවත් එපා වෙනවා ගමතරත් එපා වෙනවා රුචි ආචරණත් එපා වෙනවා පෞරුෂත්වයත් එපා වෙනවා කාගෙන ඊකට ඕනේ අඩු කැඩුමක තියාගෙන මේකට යන්න පුළුවන්කම තියාගෙන මේ පුංචි දේවල් අල්ලගෙන චරිතුරු ගන්න එපා ඒක කැතයි. ගේමට කැතයි. මොකද අපි ළඟ බඩු තියෙනවා. අපි ළඟ සතිය තියෙනවා. අපි ළඟ සද්ධාව තියෙනවා. අපි ළඟ සීලය තියෙනවා. ඒ නිසා ඔය එන දේ කපාගෙන ඉදිරියට යන්න, දීවැල කපාගෙන ඉදිරියට යන ක්‍රමය දැක්කට පස්සේ ඒ අපේ මේ ඉන්ද්‍රිය ධර්ම මොට්ට වෙන්නේ තියුණු වෙන්න පටන් ගන්න. වැඩි කරන්න කරන්න මේක තියුණු දියුණු තාපත් වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි මේ කෙනෙකුට සාසනයක තියෙන අධි කුසලයේ කියන එක තේරෙන්නේ. මේ අකුසලය ඇති අකුසල මනසෙන් ඇති නොවීමත් තියෙන එක ගෙවීමත් දැනගත්තට පස්සේ කුසල සුපසම්පදා කියන එක තියෙනවා. ඒ මනුස්සයා නිකන් හිටියත් පින් සිද්ධ වෙනවා. පාරක් අයිනේ තියෙන වදිය ලිඳක් වගේ. දැක්කත් සන්තෝෂයි. එහෙම නැතු අපි අසද්දස කුන්ති පුණ්‍ය කර්ම කරන්න ගියත් මේ ටිකෙන් වෙන දේ වෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි අර තේරෙන පටන් ගන්න ඇත්තටම මේ ජීවිතයේ ඉදිරි ගමනට කිසිම බාධාවක් නැහැ. බාධාව තියෙන අර මුල් ටිකේ. ඒක ඇත්ත. මුල් ටිකේ බාධාවක් තියෙනවා. මේ ඉස්සරහට යනකොට අරින්න එපා, තරින්න එපා. අධහානක්ම හොදි පදහානක්ම මුළු ගමනම ඉවරනකම් වීර්ය පාත්තන්න. දැන් ඉතින් මන්ට දැන් බරබිම ඇතලා කර්මෙම නැත්තම් දුර නික්ෂේපය කරලා විවේක ගන්න වෙලාවක් නෙමෙයි තියෙන්නේ. දැන් එතකොට අර මේ අප්‍රමාද ගතිය උච්ඡන්න ගතිය වැඩෙන්න පටන් අර ගන්න මොනම දෙයකින්වත් බාධා වෙන්නේ නැහැ කඩාගෙන ඉදිරියට යන්න පුළුවන් ඒක නිකන් වැවක මේ නැත්තම් ජලාශයක බැම්ම කඩා ගියා වගේ. ගන්ධනව යට කරගෙන යනවා. ඉතින් එතෙන්ද යනකම් ඒ උපන්න කුසල් දුරු කිරීම සහ නූපන්න කුසල් අයින් කිරීම එක අනිත් පැත්තට එන්න ඕනේ. නූපන්න කුසල් නොයිපදීම සහ උපන්න කුසල් දුරු කිරීමේ කලාව දැනගන්න දැනගෙන ඉවරලා කාට හරි මේක පොඩ්ඩක් කියලා දෙන්න. කාට හරි මේක කියලා දෙන්න. මේ බුදුසජන්නාසේගේ අත්‍යන්ත වැඩක් මේක කරලා බලන්න පුළුවන් කියලා. අන්න එදාට එතකොට ධර්මේ හරහා අපට බුදුන් දකින්න පුළුවන් වෙනවා. Tamanටත් අත්දකින්න පුළුවන් වෙනවා. මම දකින්නේ මේ කියලා දීම හරහා ලැබෙන ආනිසංශ. මේක මේ විදිහට කියලා දෙනකොට ඒක පුදුමාකාර ආනිසංශය. සබ්බ දානං ධම්ම දානං චිනාති කියලා තියෙනවා. සියලු දානයන්ට වඩා මේක වටිනවා. ඉතින් බෑපු කට්ටියට තේරෙනවා. මේක මොන තරම් මේ බැටරිය charge වෙනවද කියලා. මොන තරම් ඒක කියලා දෙනකොට තමයි ආනිසංස ලැබෙනවද කියලා මුළු තේරවාදීම තියෙන්නේ තමන් ඊටාම යටහත් පහත්ව කල්යාණ මිත්‍රයන්ගෙන් ලබාගත් දේ නැවත ආයෝජනය කරා. ආයෝජනය කරන්න කරන්න මේකේ මේ ඉදurangගේ තීක්ෂණ බවක් ඇති වෙනවා. ඒ සම්පූර්ණ කතා ඉවර කරන්න බැරි වුණාට මේ බලාපොරොත්තු වෙන්නා වූ මේ ඉදurangගේ වීර්ය ඉන්ද්‍රිය ආදී ඉදurangගේ තීක්ෂණ බව පිණිස මේ දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතෙන් නතර කරනවා ශීල දිනාට ශනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා